ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කටුප වැඩමුළුවේ නැත්නම් භාවනා වැඩමුළුවේ ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාවටයි අවස්ථාව සලස ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ශිරුම දෙනවා tempත් වෙලා සාදු කාර්යයක්. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝ ඒ තස්ස ආනන්ද ධම්මස්ස අනනුභෝදාං අපරිවේදා ඒවම යං පජාතන්තා කුලපජාතා කුලාගම් නිගජාතා මුංජබබ්බජ භූතා අපායං දුක්ගතින් විනිපාතං සංසාරං නාති වත්තති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉස්සරහින් තියාගන්න යෙදුනේ ඒ මහානිදාන සූත්‍රයේදී සර්වචත්තනාංශී විසින් මේ සූත්‍රයේම අර්ථය කැටි කරලා ඉදිරිපත් කරකෝ දේශනා පාඩයක් ගම්බීරෝ ඡායන් ආනන්ද පටිච්චමුප්පාදෝ ගම්බීරාව භාසු ආනන්ද නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේ අයන් පටිච්චසමුප්පාදෝ ගම්බීරෝ මේ පටිච්චසමුප්පාදේ ගම්බීරයි ගම්බීරාව භාසෝ ගම්බීරා වගේම පේනවා ඒ නිසා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට කල්ැතුව කියනවා ඒ නිසා මේකේ තරම් ලේසි කියලා හෝ පහසුවට වැටෙනවා කියලා කියන්න එපා කියන වචනේ කියලා කියනවා මේ පටිච්චසමුප්පාද ගැඹුරුයි ඒ වගේම ගැඹුරුව පේන්න තියෙනවා ඒ තස්ස ආනන්ද සම්මා සානුබෝධ ආනන්ද මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ නොකිරීම නිසා අනනුබෝධ අපටි වේද ප්‍රතිවේද නොකරපු නිසා ඒවම යම් ප්‍රජා මේ මහා මනුෂ්‍ය ජනතාව ප්‍රජාව තන්තා කුලක ජාතා නූල් ගොඩක් පටලවා ගත්තා වගේ. දෙහෙරෙක් එහෙම නැත්නම් මේ නූල් ආරෙදි වෙන කෙනෙක්ගේ නූල් ගොඩක් පටලවා ගත්තා වගේ. ගුලාගුණ්ඩික ජාතා කුරුළුක දැල්ලක අවුලක් වාගේ. එහෙම නැත්නම් මේ කැඳ හරි මැලියන් හරි වැඩිච්ච නූල් බෝලයක් වගේ මංජ මුංජ බබ්බජ බෝතා අපායන් දුක්ගතින් විනිපාතං සංසාරං ආදිවත්ති කවදාක අපායක වන්න හම් වෙන්නේ නැහැ. දුක්ඛතිකරපත් වීම වළක්ව ගන්න හම් වෙන්නේ පහත් ලෝකයකට විනිපාතයටපත් වීම වළක්ව ගන්න බෑ සංසාරේ ඉක්මන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ අපාය දුක්ඛතිය විනිපාතේ සංසාරේ පිළිබඳ බය තියෙනවා නම් එහෙම කෙනාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ ගැඹුරු නමුත් ගැඹුරු බව පේන නමුත් මේ පටිච්චසමුප්පාය ධර්මයේ තේරුම් ගන්න ඉච්ඡා සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒකේ තරම ලේසි වැඩක් නෙවෙයි කොමුණ දුෂ්කර කාර්යයක්. ඉතින් අපි ඒක මේ වැඩමුළුවේදී පුළුවන් තරම් උත්සාහ කරා එකින් එක එකින් එකට සම්බන්ධ වෙන එක සම්පූර්ණ චිත්‍රයේ විශේෂයෙන්ම මේ වේදනාව කියන චෛතසිකේ ඉඳලා ඉදිරියට ගමන් කරලා ඒ වේදනාවට බලපාන නැත්නම් ආසන කාරණා වෙන ස්පර්ශය, භාෂය ඊට පස්සේ මේ ස්පර්ශයක් ඇතිවීමට නේතුව බැරි වෙන මේ නාම රූප ධර්මයි ඊට පස්සේ නාම රූප ධර්මයක් ඒ නාම රූප වලටපත් කරන ඒ නැත්නම් ඒක සහතික කරන අනුමත කරන විඥානය ඒ විඥාණයට ආපිට අවශ්‍ය වෙනවා නාම රූප ධර්ම උනෝගු ටික තමයි අපි පහුගිය දවස් කීපෙදී සාකච්ඡා කළේ. ඉතින් අර මුලින්ම කීපතාවක් මතක් කරා වගේ මේ සරුවචන් ආංශයේ මෙතන කරන මේ විවරණයේ මේ බෞද්ධ සම්පාද විවරණයේ අපි සාමාන්‍ය දකින්න අර ද්වාදශාකාර දොළොස්සාකාර දකින්න නෑ. එහෙම නැත්නම් මේ විඥාණයට හේතු වෙන සංස්කාර ධර්මයන් සහ සංස්කාරය ධර්මයන් හේතු වෙන අවිද්‍යාව කියන කාරණා මේකේ නැති කරලා නැහැ. ආරම්භ කොටස පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වගේම නාම රූප ධර්මයේ ඉඳලා ස්පර්ශය අතරමැද සලායතන කියන කොටහක් ඒ ද්වාදස ආකාරයේ පෙන්නනවා ඒකත් මේක නෙවෙයි. නමුත් ඒක ඔක්කොම නාම රූප කියන තැන නාම රූප නිසා විඥාන වෙනවා විඥාන නිසා නාම රූප වෙනවා කියන මේ චක්‍රය මේ වටය මේ දියසුලිය විස්තර කරනකොට මේ තේරම සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. එහෙම නැත්නම් මේකේ මේ මේ දියසුලියට පෝර දාන්න යන්නේකක් නැහැ. පුළුවන් තරම් මේ දේශීය නතර කරන්න උත්සාහ කරાવી. නමුත් මේ මහා ප්‍රජාව අවුල් ජාලාවක පටලවාගෙන අර දේශීය තව කස කරනවා. ඉතින් ඒ කස කවන්න කස කාණ්ඩේ දේශීය අහල පාර තියෙන කුණු කන්දල් සේරම එකතු කර ගන්නවා. ඒ දේශීය යට මහ විශාල පාතාලයක් හදා ගන්නවා. ඉතින් මේ කරගෙන කරගෙන කරගෙන ඒ විසම බල එකක් ගුරුත්වා ඇතුළට අදින බලයක් තියෙනවා පිටතට විසිකරන බලයක් තියෙනවා මේ බලය දෙක තියසුලි වේගෙ වැඩි වෙන්න වැඩි වෙන්න ආලණයෙන් ගිලින. කේන්ද්‍රාපසාරී බල කේන්ද්‍රාභිසාරී බල. ඒ දියසුලියක් නැති වෙලාවේ කේන්ද්‍රාපසාරී කේන්ද්‍රාභිසාරී කියනවා අදාළ නැහැ. දියසුලියක් කියලා වේගෙන් කනගෙන පටන් ගන්නකොට හිතා ගන්න බැරි විදිහේ ගැම්මක් හිතා ගන්න බැරි විදිහේ ත්වරණයක් හිතාගන්න බැරි විදිහ කසකැවීමක් වෙලා ඒ දියසුලිය පටන් ගත්ත වෙනසෙත් අම්බරවගෙන යනවා. ඒකට හේතුව මේ දියසුලියේ තියෙන විෂම ගතිය දන්නේ නැතුව මේකට පොර දාන නිසා ආහාර සපේන නිසා ඒ නිසා මේ අවිද්‍යාවෙන් කරන මේ කටයුත්ත නොදන්න නිසා අවිද්‍යාව දුරු කළ යුත්තක් කියලා හිතුණා දුරු කරන්න හැටි දන්නේ නැහැ. දුරු කරනවා කියලා කරන්නේ මොකද පොර දාන්නේ. ඉන්නේ අවිද්‍යාව සහ විඥාණයට මේ තියෙන නැත්නම් විඥාණය අවිද්‍යාව දාසත්වයටපත් කරගෙන නාශන උදාගෙන විදගෙන තමයි ඕන ඕන වැඩ ටික කරව ගන්නකොට සූචිකීකර සේවකේ කොයින් ක්‍රියාත්මකව කරන්නේ සංස්කාර. විද්‍යාව සහ විඥාන අතර තියෙන සංස්කාර ටික තමයි මේ සකස් කිරීම ටික කරලා දෙන්නේ. ඒ කරන්න ඕන කරන විදියේ අංග සංස්කරණේ වැඩ ටික කරලා දෙනවා. ඉතින් ඒ නිසා එදා අර මට ඊයේ මම පොරොන්දුනේ සංස්කාර පිළිබඳව අපි මේ දේශනාවේ සඳහන් නැති වුණත් අපි ඒක සාකච්ඡාද කරමු කියලා. ඒ නිසා මම අද බලාපොරොත්තු වෙන්නේ මේ විඥාණය සංස්කාරයාගේ සම්බන්ධතාවය ලබන හැටි ආසන්න කාරණාව ලබන හැටි සංස්කාර විද්‍යාව ලං කර ගන්න හැටි නැත්නම් අවිද්‍යාව නිසා සංස්කාර වෙන හැටි සංස්කාර නිසා විඥානේ පහළ වෙන හැටි ඉතින් මෙතනත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ විඥානය කියන තැන පෙන්නකොට ਸਰවඥාන්සේ විඥාන්ට ඉස්සලත් පෙන්වන්නේ චෛතසිකයක්. සංස්කාර කියලා කියන්නේ චේතනයි චේතනා චෛතසිකය. ඊට පස්සෙත් පෙන්වන්නේ නාම රූප දෙක. ඒකේ නාම රූප වල තියෙන වේදනා, සංඥා, පස්ස, චේතනා, පස්ස මනසිකාර. ඒකට විඥානයේ ඉස්සලත් චෛතසික ටිකක් තියෙනවා. විඥාන පස්සේ චෛතසික ටිකක් තියෙනවා. විඥානය කියන්නේ චෛතසික වල හට ගන්න ප්‍රභවය නම් ඒ විඥානීය පෝෂණය ලබන්නේ තමම හටවන තමම ප්‍රසූත කරන ලද දරුවෙකින් ඊට පස්සේ ඊගා වැඩිම කරගෙන යන්නේ විඥානයේ විසින් සකස් කරන ලද චෛතසික වර්ගයකින් ඉතින් මෙතනදී ප්‍රධානම අපි සම්ප්‍රදාන කූලව දරණ මතයකට බරපතල අභියෝගයක් වෙන්න වෙනවා විඥානයේ නැතුව චෛතසික වලට ඉන්න පුළුවන් චෛසික නැතුව විඥානයකට ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේක ප්‍රශ්නයකට අපිට මතුණා. සාධාරණයි. මොකද අසුකාලින ආචාර්යවරු විඥානයේ කියන හිත චෛතසිකත් එකට උපදින එකම අරමුණ ගන්න එකට ඇති වෙන එකම රසයේ විදින ධර්ම වශයෙන් පිළිගත්ත නිසා කෙනෙකුට අමාරුයි මේ සංස්කාර සහ විඥාන දෙක දෙපැත්තට කරන්න. නමුත් මෙතන සංස්කාර නිසා විඥානය හට ගන්නවා කිව්වහම දරුවා නිසා අම්මා වදනවා වගේ කතාවක් කියනවා. සංස්කාර කියන්නේ විඥාණයම දරුවේ මෙතන කියන දරුවා නිසා අම්මා වදනවා කියනවා. ඊට පස්සේ විඥාණය මොකද කරන්නේ? නාම රූප ඇති කරනවා. ඒ නාම රූප වල තියෙන වගේම මේ චෛතසික ඒක නිසා සලකා බලන්න වෙනවා. මේ වගේ තාම ශීක්‍රයෙන් වැඩ කරගෙන යනකොට ඔය දියසුලියක් කරකවෙනකොට දියසුලියක තියෙන කේන්ද්‍ර අභිසාරි බල කේන්ද්‍ර අපසාරි බල කියන එක දියසුලියක් වේගය නොමතු වෙන දෙයක් ඒ නිසා මේ විඥානයත් ඒ නාම රූපත් අතර තියෙන සම්බන්ධයේ ඒ දියසුලිය කරකිනකොට එතන ඇති වෙන අතිරේක බල අච්චරයි මෙච්චරයි කියලා විවේකීව පොතක ලියලා රේඛීය ක්‍රමයක අල්ලන්න බෑ ඒක නිකන් මේ ඩයිනමෝ එකක් වගේ විද්‍යුතිය උපදවන දෙයක ඒ විද්‍යුතිය උපදවනකොට ඒ ගෝණ ශක්තිය උත්පත්ති කරන චුම්බක ශක්තිය උත්පත්ති කරන විද්‍යුතිය උත්පත්ති කරනවා. ඉතින් විද්‍යුතිය යම් කිසි මට්ටමකට ගියාට පස්සේ චුම්බක ශක්තිය නිසා භයානක කනතුරු සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් ගෝණ ශක්තිය නිසා භයානක කනතුරු වෙන්න පුළුවන්. හැබැයි හරියට දන්නවනම් ගෝණ ශක්තිය නිසා මොටර වතුර පොම්පයක් වැඩ කරගත්ත හැකි, ෆෑන් එකක් වැඩ කරගත්ත හැකි, චුම්බක ශක්තිය නිසා ගෙදර ගහන බෙල් එකක් වැඩ කරන්න පුළුවන්. විද්‍යුත් ශක්තිය ඉදිරියට වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒවා අර විද්‍යුතය ඒ නියමකාර වේගයට එනකම් මේක බලයක්වත් නැහැ. මුත් වේගයක් ආවට පස්සේ අපි නොදන්න පුදුමාකාර ජවයේ හරහා ත්වරණේ හරහා පුදුම ශක්තියක් තියෙනවා. ඉතින් ඒක බැලුව බැලමට පේන්නේ නැති වුණාට ਸਰවචිතා ඥාණයෙන් පෙන්වුවාට පස්සේ අපි ශ්‍රද්ධාවෙන් ටික පිළියලගෙන හොඳට භාවනා කරගෙන යනකොට ඒ අධික ජවාධික වැඩකදී සිටින මේ කේන්ද්‍රාබසා කේන්ද්‍රාභිසාරී කේන්ද්‍රාපසාරී බල වගේ දේවල් ධර්මචන් වහන්සේට වගේ අත්දකින්න බැරි වුණාට විශාල වැඩ කොටසක් සිද්ධ වෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ සංස්කාර සංස්කරණය කරලා දුන්නේ නැත්නම් විඥාණයට තමයි වැඩ කරගන්න බෑ. දර්ශනයක් වශයෙන් සමහරලාට අනිවාර්යෙන් කියුණා. අපේ භාවනා නොකරන කෙනෙක්ගේ උපදේශයක් ගත්තොත් ආදර්ශයක් ගත්තොත් ඒ භාවනා නොකරන කෙනෙක් අපි හිතමු සනකලියකට ගියයි කියලා. අපි හිතමු නැත්තම් රාත්‍රී භෝජන සංග්‍රහවල ගියා කියලා. ඉතින් ගියාට පස්සේ ඒ කෙනාට හම්බ වෙන එයා කෙනා ඉතින් යන්න පෙළඹෙන්නේ එතන කවදාකවත් දැකම නැති ලස්සන රූප තියෙනවා. විවිධාකාර දේවල් තියෙනවා. ඒ වගේම নানা ආකාර සංගීත රාව තියෙනවා. ඒ වගේම විවිධ ගඳ සුවඳ තියෙනවා. ඒකම රසවස වල පිළිලා තියෙනවා. විවිධ පහස ලබන්න පුළුවන්. සුඛභෝගී පහස ලබන්න පුළුවන්. ඒ වගේම හිත නවම වෙනවා. අර ගෙදර කොම්මැලිකමේ කාමරයකටලා දොරවාගෙන ඉන්නවට වැඩිය කාණිවල් එකට ගියාම නැත්නම් භෝජන සංග්‍රහයට ගියාම ඉතාලු කසා දාලා නැගිටින ගතියක් එනවා. ඉතින් ඒක එක චිත්තක්ෂණයක රූපක් තියෙනවා, සද්දක් තියෙනවා, ගන්ධක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. ඒ මනුස්සයාගේ යන මිනිහගේ නැත්නම් යන ස්ත්‍රියාවගේ ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දේවක් තියෙනවා කයක් තියෙනවා. නමුත් හොඳටම චිත්ත ධර්ම ගැන දන්න කෙනා දන්නවා මේව කොච්චර ගොජතාන තරම් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තිබුණා. ඒක උකහා ගන්න පුළුවන් ඇහ කන දිවනාශය තිබුණත් එක වැරකට එකයි ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වාතාවරණයකදී මේ පුද්ගලයා මේ සැනකෙළියේදී රූප බලන්නේක්ද ශබ්ද අහන්නේක්ද ගඳ බලන්නේක්ද රස බලන්නේක්ද පහස ලබන්නේක්ද කියන එක තීන්දුව කරන්නේ විඥානේ නෙවෙයි විඥානෙට ඒක කරගන්න පුළුවන් කමක් නැහැ විඥානෙට ඕන නම් ඔක්කොම ගන්න ඕන ගන්න ඕන ගන්න බෑ එකවරකට එකයි ගන්න පුළුවන් වෙන්නේ එතකොට මේ විශාල අරමුණු රාශියක ඇතුළතට ගමන් කරනකොට කවුරු හරි දොරටු බාලකෙක් ඉන්න ඕන ඔබට විතරයි යන්න දෙන්න අනික කට්ටියට යන්න දෙන්න බෑ කියන්නේ. මොකද එකවරකට එක්කනයි සම්මුඛ සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ තේරීම. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තියෙන ඇහ කන දිව නාසය කය කියන ඒ සංවේදී නැත්තම් ප්‍රසාද ඉන්ද්‍රියත් පහක් තියෙන. ඒ පහෙන් කොයි එක කොයි එකත් එක්ක සම්බන්ධ කරනවද කියන එක සකස් කරලා සංස්කරණය කරලා දෙනේ දොරටු පාලයා තමයි සංඛාරස්කන්ධය කියලා. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ වෙලාවේ රූප ශබ්ද ගන්ධ රස තියෙන වෙලාවෙදී ඒ <clears throat> අපේ තියෙන රුචි අරුචිකම් වලට හරි අපේ ඇබ්බැහිය නිසා හෝ අපෞෂත්ව නිසා ඒ රූපි බැලීමේ අවස්ථාව ඉක්මන් කරලම් ඒ කප්කම කෙරුවොත් එimhe සංස්කාරය ඒක කරන්නේ ඒ වෙලාවේ තියෙන ශබ්ද වලට වැඩි රූපේ හොඳ නිසා ගන්ධට වැඩිය රසට වහසට වැඩිය රූපේ හොඳ නිසා ඒ රූපේ ඇතුළට එන්නේ විශාල හතර දෙනෙත් අල්ලු කරගෙන ආපු ගමන් ඒ රූපේ තියෙන ආකර්ෂණීය ගතිය නිසා අපේ හිත සම්පූර්ණ මේකට වැටිලා ඒ රූපයට මත් වෙන ගතිය නිසා මේ රූපේ බැලීම නිසා හතරක් මගහැරෙනවා කියන එක අපිට අමතක වෙනවා අවස්තික වටිනාකමක් විතර තියෙනවා රූපේ අවස්ථාව ගත්ත නිසා රූපේ අවස්ථාව ගන්න එක උගා කාම දනවන නිසා, මාන්‍ය ඇති කරන නිසා, දෘෂ්ටි ඇති කරන නිසා. ඒසය ආපු ගමන් අපේ හිත සම්පූර්ණයෙන්ම කොච්චර නතු වෙනවද කියනවා නම් මේ එකක් තේරීම නිසා හතරක් හැලෙනවයි කියන එක දැක ගන්න ඒ නිසා මේ සංස්කාර මේ වෙලාවේ හැටියට ආවල් කෙනා කියලා මේ තෝරලා දීම නිසා විඥානයේ පුදුම විදියට සංස්කාරවල දාසකත්වයකට මේ තෝරන දේ ගන්න පැනලා බදා ගන්න එකයි කරන්නේ විඥානේ. ඉතින් ඒ නිසා විඥාණයට හැකියාවක් නැහැ. මේ දීපු එක අත්නෝමතික. ඉන්න ඉන්න දේ බදා ගන්න ගතිය විඥාණයට විඥාන විශ්ින් තේරුම් ගන්නත් බෑ. මේ එකක් තේරෙන නිසා හතරක් මගහැරෙනවා කියන විඥාන තේරුම් ගන්නත් බෑ. ඒ තරම් අන්ධබක්කව, අන්ධබෝධව කියන විදිහට අන්තාකුලක ජාතා ගුලාගන්ධික ජාතා මුංජ බොබ්බච භූතා කියන විදිහට අර හම්බ වෙච්ච එකට අපි බැඳෙන්නේ මහා පුදුමාකාර කෑදරක. සතියට ඇත්තට අල්ලන්න බෑ මේක. නමුත් කලින් අහලා ගන්න දන්න කියන කෙනෙක් නම් මේ වෙලාවේ රූපක් තියෙනවා, ඇහක් තියෙනවා, රත්තක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, ආශයක් තියෙනවා, දිවක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා, කයක් තියෙනවා. කොයි එක පණීද කියන එක. කොයි එකට කොයි එක සම්බන්ධ වෙද කියන එකේ මේ ඕනම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් කිසිම මොනම ආකාරයකවත් න්‍යායපත්‍යක් තියෙන්නේ කියලා. කිසිම න්‍යායපත්‍යක් නෑ. කිසිම සදාචාරයක් නෑ. ඒක තන්නේ කරම දුවන්නේ කෙලෙස. තන්නේ කරම දුවන්නේ තණ්හාව. තන්නේ කරම දුවන්නේ මාන්නය. තන්නේ කරම දුවන්නේ දික්කිය. අපේ තියෙන පාහර ගතිය තමයි ඒක ගත්තට පස්සේ වෙච්ච දේ සාධාරණීකරණය කරන්නේ පඬිතු කතා කතා කරනවා. උනාට පස්සේ පිච්ච වැරද්දාට කිතුල් ගහට කීමිනිය ගයෙන් බහිනකොට කතාව එච්චර තමයි වෙලා තියෙන්නේ. අල්ලුවට පස්සේ ඇයි මම ඒක ඇල්ලුවේ කියලා ඇහුවොත් හිටගෙන බණ කියයි. හැබැයි අල්ලලා නෙමෙයි තියෙන්නේ අහුවෙලා තියෙන්නේ ඒ තැනේදී මේ සංස්කාර අරවා එකක් තෝරගෙන අනිත්‍යව අයින් කරන්න සංස්කාර වලට ඒ වෙලාවේ අපි අවසර දෙනව නෙවෙයි සංසාරෙන් ඇවිල්ලා තිනවා අපි යම් යම් දේවල් වලට රුචි. යම් යම් දේවල් වලට අරුචි. අපි ළඟ තියෙනවා වෙනකල කර්මානුව ඒ වෙලාවේදී කොයි එක ඉස්සර වෙයිදන්නේ නැහැ. ආසන්න කම්මයක් හෝ ආචින්න කම්මයක් හෝ ඉස්සර වෙන්න පුළුවන්. ඒකටත් විඥානේ 16යි විඥානේ බැලකම් කරනවා. සංස්කාර වල තමයි ඒතර තේරුමක් තියෙන්නේ. ඒ වගේම හැදියාවක් ඇති නැතිකම, ඒ වගේම අපි පෞරුෂත්ව ලක්ෂණ කියලා අපි ළඟ තියෙනවා මම මෙහෙම කෙනෙක් මම කැමති මේ වගේ දේවල් වලට කියලා පූර්ව නිගමන වගේක් අපි ළඟ තියෙනවා මේ සෑම දෙයක්ම කල්ලාතුව සකස් වෙලා තියෙනවා ඒ ෆිල්ටර් එක හරහා ඒ ඒ පෙරහකට හරහා පෙරලා තමයි කොච්චර අපි හම්බ කරත් අපි විඳින්නේ අපි බුද්ධි විඳින්නේ කර්මානුරූපව ඒ පහම බුද්ධි විඳින්න අපිට ඇහැකන දිවනාසි සජීවීව තියෙනවා එන්නත් ඒවල් කියන අප්‍රසාද ඉන්ද්‍රිය කියලා චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද. ඒවට ඇති වෙන්න රූපත් ගන්ධත් රසත් රසත් ස්පර්ශත් තියෙනවා. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? කොයි එක කොයි එක නා තෝරයිද කියන එක විඥානයේ තියෙන තේරුවට පස්සේ සාධාරණීකරණය කරන එකයි ඒ සංස්කාර වල තමයි මේ පෙරාංකලේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි කොච්චරක් සතිය පිහිටවන්න වෙයිද? විශේෂයෙන්ම වීදියේක අපි ඉන්න වෙලාවක චනකෙලියක ඉන්න වෙලාවක පාටියක ඉන්න වෙලාවක දැන් මම බලන්නෙක් වෙයිද අහන්නෙක් වෙයිද ගඳ බලන්නෙක් වෙයිද රස බලන්නෙක් වෙයිද පහස ලබන්නෙක් වෙයිද කියලා බැලුවොත් සර්වඥාන්ස සඳහන් කරන්නේ පිස්සු ඇතිචි වඳුරෙක් වාගේ කොයි අත්තර පණීද කියලා කිසිම කෙනෙකුට නීචයි. කිසිම කෙනෙකුට සදාචාරයක් නැහැ. කිසිම කෙනෙකුට න්‍යායපත්‍යක් නැහැ. න්‍යායපත්‍ය තියෙන්නේ මායාව. න්‍යායපත්‍ය තියෙන්නේ කෙලෙස් වල. ඉන්නේ ඒක දැක ගන්නකොට මේ කොච්චර අසරණද කොච්චර අනාථද කියලා තේරෙනවා. ඒ නිසා සතිය දියුණු වෙන්න දියුණු වෙන්න தත්ත්වේ පාලනයෙන් ගිලින බවක් තමයි පේන්නේ තියෙන්නේ. ඒක නිසා අපිට හරි අමාරුයි සතිය පුරුදු කරන්න සැනකෙලියකට. අපිට අමාරුයි සතිය පුරුදු කරන්න පාටියකට. ඒ නිසා අපි මේක දැනගෙන මේක අල්ලා ගන්නටන් අපිට මේ බාධක කරදර මුකුත් නැති ඇහැට රූප නැති ඇස් දෙක වහගත්ත කනට සැත්ත නැති නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා ගන්ධ රස දෙක අපි අභිරමණය නොකර මේ පහසට විතරක් හිත තියලා ඒකම හිතපම් පුතා කියලා දෙනකොට ඒ තියෙදි කඩප්පුලිකමට සොද්දාහන ඇති ගඳ බලන ඇති රස බලන ඇති බලනකොට තේරෙනවා මේ එකකට කොටු කරලා ඒකේ තියන්න කිව්වත් ඒකට විඥානය කැමතිත් නෑ ඒකට සංස්කාර කැමතිත් නෑ පුදුමාකාර විදිහට ඒ නොදකින රූප දකින්න පුදුම ආශාවක් ඇති කරනවා ඇහෙන ශබ්ද දිගේ හිත පිටපයින් හිතවිලි දිගේ පිටින් නැත්තම් රූප හදාගෙන බලන. ශබ්ද හදාගෙන අහන. ගන්ධ රස හදාගෙන බලන. ඒ තරමටම මේක ඇබ්බැහි වෙලා තියෙන්නේ අත්ෙන් අත්තර පැන පැන ගිහිල්ලා. ඉතින් එවැනි සංසාරයක් පුරාවට නන්නතර වෙච්ච මේ හිත නිසිනින්දේ තේරුම් කරව මේ සංස්කාර ස්කන්ධයක් ඒව ඔක්කොම ඕනි තරම් කටහැකරකමට උත්තර දෙන්න පුළුවන් විඥානයක් සහිතව ඉඳද්දී අපි මේ කාම ලෝකේ ඉන්නකොට අපි කොච්චරක් මේ සංස්කාර වලට පොහොර දානවද අපි කොච්චරක් මේ විඥාණයට පොහොර දානවද කියලා බැලුවොත් කවුරුවක්වත් නෙමෙයි අපේ මේ සංසාර ගමනට බාධා මේ මේ උදව් කරන්නේ අපේම නොදැනුවත් තමයි අපේම තියෙන ඇබ්බැහියයි ඒක නිසා සංස්කාර වලට දෙන්න පුළුවන් එක අර්ථකථනයක් තමයි ඇබ්බැහි අපි හරි මේ ලෝ දැන් අද ජීවත් වෙන සමාජය ගත්තාම මත්කුඩු වලට බැහැ වෙච්ච මිනිසයා, මත් ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච මිනිසයා, ස්ත්‍රී දූර්ත්‍යය එහෙම නැත්නම් සූදුවට බැහැ වෙච්ච මිනිසයා කියලා අපි බොහෝ පහත් කළ සලකනවා හැබැයි. නමුත් මේකේ මොකාද මේ ලෝකේ පුතත්ජනයක් අතර ඉන්නේ හැබැයි නැති. කට්ටියක් එකට ලගෙන අර හැබැයි එකයි ඌ හිරේ දාන්න ඕනේ. ඒ කියන එක ළඟත් හැබැයික් තියෙනවා. ඒක හිරේ දාන්න ඕනේ. ඒක බොහොම සම්මත ලැබෙයියක්. ඒ නිසා හිරේ කිය මිනිස්සු විතරයි දන්නේ මේ ලෝකේ මම හිරේ අරපු එකා විතර මම නරක නෑ. ඒ හිරේ හිරේ අරින්ද දඟලපු ඔය නඩු තීන්දුව දෙන එකා විතර නරක නෑ හිතේ යන මිනිස්සු. ඉතින් උන්ට පිස්සු ඩබල් වෙනවා හිරේ කියන්නේ. ඇයි මේ මිනිස්සුයා මුංචි වැරද්දක් කරුවයි කියලා. අර ඒක මිනිස්සෙක් කියලා තියෙනවා මිනිස්සු මරණයක හොඳ නෑ. ඒකට මරදනෝ දෙනවා තුඟාක් මිනිස්සු ගානක් යුද්ධකදී මරුවොත් වීරයයි කියනවා. මේ තරම් පහරයි අපේ සදාචාරය. මේ තරම් පහරයි අපේ අගයන් ආඩම්බරය. මොකද මේ සංස්කාර මේ කරන වැඩි හරියට දැක්කනම් යුද්ධෙකට මිනි මෙරුවක් මිනි මෙරුවා. අතෙක් මරන්න කන්න මෙරුවක් නෑ. බුදු ජානක පැත්තේ බලුවා දෙකම එකම අකුසලේ තියෙන නමුත් අපි ජාතික වීරයෝ කියලා යුද්ධදී මිනි 10ක් අමාර කප්පේ ගාට මෙඩල් එකක් දෙනවා. සම්මාන දෙනවා. ඒ මොකද මේ જાතිය අභිමතා තිෂ්ඨ කරලා කියලා. නමුත් කර්මය මොකද හැම වෙලම කම්මා. ඒකාන්තපා. ඉතින් මෙන්න මේ දේ අපි මේ සමාජය අපිට පෙන්වන්න හදන යුක්තිය සාධාරණයක්. සමාජය අපිට පෙන්වන්න හදන ධර්මය අධර්මයක්. ඇතුලෙන් අපේ කර්ම ක්‍රියාත්මක වෙන ධර්මයක් අධර්මයක් දිහා බලන්න ගියාම බුදුහාමුදුරුවෝ නොහිටින්නේ මේ දේ පෙන්වන නොතිබෙන්නේ අපිත් මේ පිස්ස පිහට කියන දේවල් පිටපස්සේ ගිහිල්ලා පුදුමාකාර විනිශ්චයට ලක් වෙනවා මෙලවදීමත් දුක් විඳිනවා අපාගත වෙලා දුක් විඳිනවා. ඉතින් කාට හරි ඕනේ නම් ඔය කියන අපායන් දුක්ගතේ පිළිපාතන් සංසාරම් කියන එක ඉක්මවන්නේ නැතුව නෙවෙයි ඉක්මවලා බලන්න සිද්ධ වෙනවා ඉඳගෙන මේ සංස්කාරයන්ගේ ක්‍රියාකාරකම් හැකියාවට කපාදු කරගන්න. කාය සංස්කාර වශයෙන් ආශස්වස සංස්කාර. අචී සංස්කාර වශයෙන් චක්ක විචාර දෙක නතර වෙන්නේ කොතෙන්ද? එතෙන්ද පුළුවන් තරම් උදව් කරන්න. ඊපස්සේ චිත්ත සංස්කාර වශයෙන් මේ සංඥා වේදනා දෙක අපි නටවන නැටවිල්ල අපිට කරන දේවල් දිහා කවුරුත් කරන දෙයක් නෙමෙයි මං අතීතේ කරගෙන ආපු පුරුදු හැබැයි නිසා මේක වෙන්නේ කියලා. ඒක දිහා බලන්න හිටියොත් සර්වඥාචර්ය පිළිගන්නේ තුමකට මේ ජීවිතයේදීම සංඛාර වෙනුවට විසංඛාරගත හිතක් 100 100ක් නෙවෙයි අඩු කරන්න පුළුවන්. අඩු කරන්න ගියාට පස්සේ විඥානයේ निराහාර වෙලා විඥානයේ ක්ලාන්ත වෙලා විඥානයේ වක්කාර ගතියටපත් වෙලා නැට නැටිල්ල හුදුට භාවනාදී බලාගන්න. ඉතින් ඉස්ලාම් මතාවට වචනාංශේ ඒ ශරුජා ඥානය අවබෝධ කරනකොට උන්වහන්සේට ඇතිවෙච්ච උදාහරණය නැත්නම් සතුට නිසා අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිපිසං. අදීනා අනේක ಜಾති සංසාරයක් එළවෙලවා ගියා හම්බුන්නේ. ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනක් පුනම් මේ අනන්ත දුක්ඛනේ මේ ගෙවල් හදන්න. ඔයමින් මම අනන්ත ජාති සංසාර ගිය හම්බුනේ නෑ. ගහකාරං දිත්තෝසී මම දැන් දැක්කා ගේ හදන එක. උණ ගේ යන්න කාසී. කම්දී ගෙදර නයිටීටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක් කර ගියක් නාදා සිටින්නේ කෙන්ගිය දා ගෙට ගිහිලා තැවෙන්නේ කියලා. ඊට පස්සේ බායකවල් මට හදන්නේ නෑ කියලා කිව්වේ. ගහකාරංග වේසන්තු දුක්ඛා ජාති පුනන ගහකාරං දිට්ඨිතු කුට කියන්න කාසි සබ්බාතේ පහසුකාමක් උඹේ තියෙන ඔක්කොම පරාල ටික මම කරලා දෙන්න ගහකොටා විසංකිතං කණිවඩල විනාශලා විසංඛාරගතං චිත්තං මගේ හිතේ කිසිම චේතනාවක් නැහැ මගේ හිතේ කිසිම අභිමතාර්ථයක් නැහැ මගේ හිතේ අහවල් දේ මම කරන්න කියලා කිසිම නැහැ හිත විසංඛාර කියලා අපි සංස්කාර හරහා නව නිර්මාණ හරහා අභිවෘද්ධි හරහා ප්‍රගමණය හරහා වඩන්නේම තණ්හාව. වඩන්නේම මාන්නමයි. වඩන්නේම ලක්කාය දිට්ඨිය. ඒ නිසා එවැනි මාන්නයක් වඩන ලෝකේ, එවැනි තණ්හාවක් වඩන ලෝකේ, එවැනි සක්කාය දිට්ඨියක් වඩන ලෝකේ කවුරු හරි කිව්වොත් මේ විසංඛාරගත හිතක් කියාවේ සංඛාරගත හිතකින් වගේ කිව්වොත් අයියෝ ඒක නිකන් ඇල්ලතුර වුණා වගේ නෝක මොකටද? ඔගේ කිසි රසක් නැහැ. ඔගේ කිසි සිද්ධියක් නැහැ. බැරිද මේකට සරුවත් ටිකක් දාලා දෙන්න. මේක බැරිද පාට කරලා දෙන්න. පොන්න නම් ඒක ටිකක් වර්ණ කරලා තියෙන්න ඕන කියලා සංසාරේ පුරාම අපි කරන්නේ අර විසංඛාර කළ යුතු හිත සංස්කාර වලින් පුරවන. ඒක නිසා ප්‍රශ්න දෙකක් විතර මම හිතන්නේ ධර්ම සාකච්ඡාවලදී උත්තර තිබුණා කොහොමද මේ සංස්කාර අපි කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වශයෙන් ගෙවන්නේ කියලා. ඉතින් මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වශයෙන් කිව්වට අසම්පජාන කාය සංස්කාර කියලා යටින් යන ජීවලක් තියෙනවා. අපිට නොදැන අපිට පාණ්‍ය කරගන්න බැරි පුරුද්දට දුවන ක්‍රියාකාරකමක් ඇතුළේ කායික ඒ වගේම අපිට අපිට කිසිම අවස්ථාවක් නැදී හීන වලින් වැඩ කරන වචී සංස්කාර තියෙනවා. සම්පජාන වචී සංස්කාර, අසම්පජාන මනෝ සංස්කාර. ඒවදී ආ බලනකොට මගේ න්‍යායපත්‍යයටද වැඩ කරන්නේ දැන් කාගේ වරද කියලා බැලුවොත් ඒ ටික අපි කවදාකවත් භාවනා නොකරන ජීවිතයක දකින්නේ නැහැ ප්‍රමාණ කරන්නත් බෑ මේකේ තියෙන විසම ගතිය අපිට හිතා ගන්න. කවදා හෝ ඒ අසම්පජානව සිදු වෙන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර දකින්න සම්පජානව සචේතනිකව සසංකාරිකව කරන දේවල් සීල ශික්ෂාවෙන් නතර කරනවා සමාධි ශික්ෂාවෙන් නතර කරනවා ප්‍රඥා ශික්ෂාවෙන් නතර කෙරුවට පස්සේ ඒ අසම්පජානව සිදු වෙන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සම්පූර්ණ නාඩගම නටනවා පිහිටලා මොනවත් නොකරුවාට ඒ නාඩගම නටන දිහා බලනකොට අනේ මේ වාගේ බුදු කෙනෙක් පහළලා මේ වගේ විපස්සනාව කල්ලලා දුන්නේ නැත්නම් අපි මේ නතර නාටකමට ආවඩන එකනේ කරන්නේ. හම්බ කර කර පුළුවන් කාරකම් කිය කියා, නම්බුකාරකම් කිය කියා ලාභ සත්කාර හරහා මේකටනේ මේ ආවඩන්නේ කියලා මේ මේ බුදුචානන්සේ නොයි කියන අපි මේකනේ කරන්න කියලා. ඒ ඉතින් ගියාට පස්සේ තේිනවනේ මේම අපි දැන් බුදුහාමුදුරුව පහළ වෙලා බුදුන් සරණ ගිහිලා ධර්මය හදාarලා සංඝය හදා දැනගෙන තිල් රැකගෙන අපිට මේක මෙහෙම තේරුම් ගන්න බැරි නම් මේ ගැටේ ලියනකොට බුදු හිත ඉස්සල්ලාම වතාවට මේක දකින්නකොට අර උපදේශ රහිතව මොන තරම් මානව මානසික මානසික විප්ලවයක් ඇති කරගෙනද බුදු කෙනෙක් පහළ කවදද පුළුවන් වෙන්නේ මේ වගේ කාමයට පහඳින දාසකම් කරන මිනිස්සෙකුට අඩු ගානේ ඒක මුලින් හිතන්න තියා බුදු කෙනෙක් කියලා දුන්නත් ඒක පිළිගන්න හිතෙන්නේ නැහැ. පිළිගත්තට ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරලා පේනකොට මේකයි සත්‍ය කියලා හිතෙන්නේ නැහැ. ඒ තරමට මේක මායාකාරී මොකද මේ සංස්කාර කියලා කියන්නේ කෙල කෝටි ගණන් සංසාර පුරාවට ඇබ්බැහියක් කරගෙන ඉන්නේදී. ඒක නිසා ඒක කෙරෙන වේගය අල්ලා ගන්න බැරි තරම්. ඒ වෙනවත් එකම විඥානයකින් ප්‍රයෝජන ලබාගෙන දිගට සංසාරේ ගත කරනවා. ඒක නිසා අපි විපස්සනාවදී කරන්නේ ඒ ඒ දැන දැන දැක දැක කෙරෙන සංස්කාර පුළුවන් තරම් යන්න ඇරලා අපේ විමතාර්ථයක් නැති වුණත් කියන්නේ මේ අසම්පජඤ්ඤව සිද්ධ වෙන, අචේතනිකව සිද්ධ වෙන, අවිඥානිකව සිද්ධ වෙන, අසංස්කාරිකව සිද්ධ වෙන මේ වැඩ දිහා බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේකේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා. ඒ අසම්පජානව සිදුවෙන කායික වාචසික මානසික ක්‍රියා ආන්න වට්ටු කරන්න බැරි නිසායි සර්වඥාන්සේ මේක අනාත්මයි කියලා කිව්වේ. අපිට හිතෙන්නේ මේ අපිට හිතලා කරන හුස්ම නම් ඕන වෙලාවට අයියෙන් ගන්න පුළුවන් හිමිට ගන්න පුළුවන් ඒ නිසා මේකේ ආත්මයක් තියෙනවා. හිතලා කරන කතාවෙන් නම් අපිට පරිසෝචන කතා කරන්න පුළුවන් සබ්බේ කතා නම් ඒ නිසා ආත්මයක් තියෙනවා කියලා හිතෙනවා. ඒකම හිතලා හිතවිලි හිතන්න පුළුවන් නිසා හිතනවා අයියෝ කාට කිව්වත් මට පුළුවන් මගේ හිතන කතාවක්. මගේ වචන හදන්න මගේ ක්‍රියාකාරකම් හදන්න බලන්න පත්‍රයක් බලපුවා මේ වචන හදලා දෙන්න කී තරම් කම්පැනි තියෙනවද කියලාද ලස්සන පිටසක් ඉදිරිය කතා කරන්න උගන්නන්න ඒකෙම ක්‍රියාකාරකම් කරන්න නැටුම් පරතු කරන්න කොච්චර කම්පැනි බාර ගන්න තියෙනවද කොච්චරක් මේ හිතවිලි හදන කම්පැනි බාර ගන්න තියෙනවද ඒ නිසා මොන කෙනෙක් කියන්නේ අපෝ එහෙම නෑ මට ඕන මගේ ක්‍රියාකාරකම් මට හදලා තියෙන නිසා මට ආත්මයක් තියෙනවා කියන බුදුරජාණන් ඉස්සරහට සත්‍යකේ ආවට පස්සේ අච්චකේ කියලා මම අද සමන පාත්කවතුමට දාඩිය දාන දෙකක් කතා කරන වරෙල්ල යන්න පෙන්වන්න කියලා තමයි 500ක් එකතු කරගෙන ආවේ. ඇවිල්ලා කතා කරලා කිව්වා දැන් ඔබ වහන්සේ කියනවාද මේ ආත්මයක් නැහැ කියලා සිතාපත් වෙනවා. ඒක එහෙම තමයි මම කියන්නේ කියලා. නෑ මං කියන රූපෙට පුළුවන් කියලා මක් කරන්නේ. මගේ කයට මට ඕන දේ කරතේ. ඉතින් කොහොමද කියන්නේ ආත්මයක් නැහැ කියලා. මං කියන වේදනාවට ආත්මයක් තියෙනවා කියලා. මට ඕන දේ මට විඳින්න පුළුවන්. මම ඒකයි මේ ජීවිතය ගත කරනවා සැප විඳිනවා. දුකක් නැහැ මට. මට ආත්මයක් තියෙනවා. ඊටසික සංඥාවක් තියෙනවා. මට ඕනේ සංඥාවක් මම ගන්න නැති එකක් මම ශාසනීය සියි කියලා ගන්න. මට ආත්මයක් තියෙනවා. සංස්කාරෙදිත් මට මේ කැම තියෙදි මම මේ කැම ගන්නවා. මේකේ පයි කියන එක මගේ ආත්මය තමයි. විඥානෙත් මට ඕන දෙයක් මම හිතනවා කියලා. නමුත් එනාගේ යන්න ආලිවලා සත්‍යකයට කියනවා මේ ඔබට දැන් රූපේ පාලනය කරතේ තියාගන්න පුළුවන්. පුළුවන්. මේ මූණ කැතයි නේ. පුළුවන් නම් මූණ කොට හදාගන්න. කැවුමක් වගේ වුණා. ඔබට තියෙනවා නම් ආත්මයක් හදපන් කියනකට එහෙම බැලුමක උලම්බත්තා වගේ දැක්කා. මිනිහගේ බඩ කොච්චර මහතද කියනවනම් යකඩ බෙල්ට් එකක් දාගෙන ඉන්නේ. ඒ මහත බඩ නිසා. ඉතින් කල උඹට රූපේ හදන්න පුළුවන් නේද? ඔච්චර සෙනඟ ඉස්සරහ ඔය නිකන් අපරාධ නිකන් කරදර වෙන්න ඕක හදාගන්න එක. ඉච්චක. එතනින්ම පරාදයි. නමුත් මේ මාන්නේ හැටියට බුදුසසුන් සාර්ථකී නෑ. ධර්මයේ සරණ ගියේ නැහැ. සංඝ සරණ ගියේ නැහැ. අර 500 දෙන අහිනා වෙන්න පටන් අරගත්තා. උඹ ආවේ කොහොමද? සෝමබෞද්ධාතුමනි කිහිල්ලෙන් දාඩි දාන්න බණ කියන්නම්, පරද්දන්නම් කියලා. දැන් උත්තර දීපන් වෙනකොට ඔලෝස ගන්න බැරුව ගියා. ඔලෝස ගන්න බැරුව ගියා. උඹට පුළුවන් නම් ওই ආත්මය හදන්න. මෙච්චර රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට සල්ලි ගන්න ඕනේද? අද හම්බ කරන කී දහහක් කී දෙනෙක් මේ වගේ රටවල් වල මේ මේ හැමේ සිවිය මේ මයික්‍රෝන් එහෙම නැත්නම් නැනෝ මීටර වලින් මනින්න පුළුවන් මේ සිවිය හදන්න කොච්චර වේදම් කරනවද? මේ ඇඟේ මසල්ස් ටික හදාගන්න මොන තරම් වේදම් කරනවද පුළුවන් නම් කරන්න බෑ. ඒක ඒක සාමාන්‍ය තේරුම් කළ දෙන්න අමාරුයි. මොකද මේ කම්පැනි පෙන්නන්නේ මේ සුමාන තුනක් කරනකොට කිලෝ 5ක් බස්සලා තියෙනවා. මේ බලන්න ප්‍රතිකර්ම දිසලා මේ බලන ප්‍රතිකර්ම පදම්. මේ ඒක දකින්නකොට මොකක්ද ඕනේ ගණන් දෙන්න හිතෙනවා. ඉතින් ඌට තියෙනනේ ආත්මයක් ඕනෙ විදිහට හැලකලා දෙන්න පුළුවන් කියලා පේන. ඒක නිසා අපි ඒ ටිකට හෝ කියමු. හරි ඒ හිතලා කරන්න පුළුවන් නැතේ. ඔය ටික අයින් කළා බලම ඔබ යට දකින්නවා අසම්පජාන වයන කාය සංස්කාර වර්ගයක් තියෙනවා, වචී සංස්කාර වර්ගයක් තියෙනවා, මනෝ සංස්කාර තියෙනවා. ඔය එකකටවත් ඔබට කියලාත් නෙවෙයි, වටන් ගන්න ඔබට කියලාත් නෙවෙයි, වද දෙන්නේ කියලාත් නෙවෙයි කියන්නේ. එතන පැහැදිලිවම පේනවා එතෙන් යනකම් මේ බසගෙන බසගෙන ගියොත් මේ යන ප්‍රවාහය ඉස්සර කරගෙන බුදුහාමුදුරුවෝ කතා කරනකොට කිසිම ආත්මයක් නෑ ඕකේ නේවාසිකයක් නෑ ඕක විධායකයෙක් නෑ ඕකේ බලධාරියෙක් නෑ ඕකේ ආණ්ඩුමට්ටු කරන්න බෑ කියන. එතෙන්ට යනකන් යෝගාචරයේ තින්නේ මට මේව කරන්න පුළුවන්. මෙතෙන්ද ගියත් උදාහරණයක් වශයෙන් අපි හොඳටම ආස්වාස ප්‍රසවාසයේ සංසිඳවලා අපි විවේක ස්ථාන ගියාට පස්සෙත් අපිට හිතන මේක මට ඕන තරම් කාලයක් පවත්වන්න පුළුවන්. මේක ඉතින් මේක නොඑන්න ඕනේ. මේක එන්න ඕනේ කියලා අපිට තාම ආත්ම සංඥාව තියෙන නිසා තමයි ඒ ලැබිච්ච විවේකයේදී පඬිතුකම් කරන්නේ. ඒ විවේකයේදී මම මේක අර කරන්නේ කොහොමද මේ කරන්නේ කොහොමද කියලා ප්‍රාර්ථනා ප්‍රණීති චේතනා පහල කරන්නේ මේක මට වශයේ පාත්තන්න පුළුවන් මේ කියලා. බුදු දහස කියන්නේ ඔබ භාවනා කරලා අන්තිම අඩියට ගියත් ඒ හම් වෙන දේ ඇත්තටම කියනවා ඉදිරියදා ජීවිතයට වැඩි එතෙන්ට ගියාට පස්සේ තියෙනවා මේ මොනම දෙයක් වෙන්නේ නැහැ ඔබට ඕන විදිහට ඒක සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදය හැටියට. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. ඒ වුණත් අපි කැමති නෑ ඒක පටිච්චසමුප්පාදයට බාර දීලා නිකන් ඉන්න අපි හිතන්නේ ඒක මට ඕන විදිහට පාත්තන්න පුළුවන්. ඒ හිතන හැම චේතනාවක් පාස දුකක් මොකද හැම චේතනාවක්ම හැබැයි අභිමතාර්ථයක්ම බලාපොරොත්තු සුන්වීමකින් කෙලවර වෙනවා. ඒ නිසා හිතෙන් යනකම් ගියාට පස්සේ සංඛාරිකව කරන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාරත් ඔච්චරයි. අසංස්කාරිකව සිදුවෙනකත් ඔච්චරයි. අසංස්කාරකේ නම් හොඳටම පේනවා බොහෝම ශීක්‍රයෙන් විනාශ වෙනවා විපරිණාමයටපත් වෙනවා. මේක පාලනය කරන්න බෑ. ඒක නිසා මේක පුදුම දුකක් ඇති කරනවා. මේ දුක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක ආත්මය නෙවෙයි මේක මම කිව්වොත් තමයි මානසික අසහනය එන්නේ මේක මගේ කිව්වොත් තමයි මානසික අසහනය එන්නේ මේක මගේ ආත්මය කිව්වොත් තමයි මානසික අසහනය ඒ පැත්තක වෙන දේ මම කියාගෙන මේ විදවන විඳින කාට තමයි පුතඥය කියලා කියන්නේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා එක දිහා බලන උතුම්ම එළඹ සිටි සියයකින් උතුමාකාර අවධියකින් බලාගෙන අනේ මං සංසාරෙ මෙතෙක් කල මෙව්වනේ මම කී කිය හිටියේ දැන් මට පුළුවන් මේ බුදුබණ නිසා භාවනාව නිසා මේවට එනවා ඔය යෝජනා කරනොත් කිසිම යෝජනාවක් ඉස්තිර නොකර කිසිම යෝජනාවකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව වෛර කරන්නේ නැතුව ඉවදී බලන්නේ අන්න එතනදී තමයි මේ හිත විසංඛාරගත වෙනවයි කියලා කියන්නේ සංස්කාර නැතුව නෙවෙයි සංස්කාරය කරන්න හතර පැත්තෙන්ම ඇවිල්ලා කට්ටිය ඔළුව දානවා උලීලි පානවා යෝජනා කරනවා නමුත් Taman දැනගන්න මේ කොයි එක ඇල්ලුවත් ඒකේ සිදුවෙන්නේ අලුතෙන් කර්ම රැස්වීම. ඒකේ සිදුවෙන්නේ පරණ කර්ම ගෙවෙනවා වෙනකොට අලුත් කර්ම රැස් වෙන. ඒ නිසා සංස්කාර වලට වචනයක් තියෙනවා කර්ම කියලා. සංස්කාර කියන්නේ චේතනානි චේතනාම්බිකවේ කම්මං වදා. මේ නිසා භාවනාවේදී අපිට හම්බ වෙන අවස්ථාව තමයි විතර භාවනා කිව්වට මම අදහස් කරන විදර්ශනා භාවනාව හම්බ වෙන අවස්ථාව තමයි ඒ අඩියටම ගෙන්න පෙන්නනවා ඔබට ඕන නම් මේකෙදී සද්දත් එක්ක හැප්පෙන්න පුළුවන්. හැප්පුණොත් කර්ම රස වෙනවා චේතනා පහළ වෙනවා. ඒ එන හිතවිලි ඇයි මේ කාවේ කියලා හිතන්න පටන් ගන්න පුළුවන්. හිතනකොටම කර්ම රස වෙනවා. මේ කය වේදන ඇයි ආවේ මට මේ වෙලාවේ මොකටද ආවේ කියලා අපිට හිතන්න පුළුවන් හිතපු ගමන් කර්ම රැස් වෙනවා මේ තියෙන තපස කියන්නේ විපස්සනාව කියන්නේ භාවනාව කියන්නේ මේ එකක්වත් මම කියාගන්න එපා එකක්වත් මගේ කියාගන්න එපා එකක්වත් මගේ ආත්ම කරගන්න එපා මේ ඇති වෙච්ච භවයේ පිරිනුවම් පානකම් අවබෝධ කරන මේ ශරීරයෙන් ගෙවෙනකම් ඔය දෙන්න තියෙන දසවද තේරුම් දෙන්න බුදු වුණාට පස්සේ බුද්ධ ඥානාචර කර්ම 12ක් පටිසන්ධිය තියෙනවා බුදු වුණාට පස්සේ ජනසි පැහැදිලිවම කියනවා ශාක්‍ය ධනපදයට ගිය වෙලාවේදී ආනන්ද මත ඉඳගෙන ඉන්න බෑ කොන්දේ අමාරුයි. ඒ නිසා මම පොඩ්ඩක් මෙතන හාන්සි වෙනවා නේ මේ කට්ටිය අපිට බඩ ටිකක් කියනවා. ඉතින් බුදු ජානන්ට ඔය ඔය අපි ඔය සාමාන්‍ය පොතේ කියන විදිහට ඔය සියලුම මොනවද කියන සර්වඥතා ශක්ති සායවල දේ තිබුණා ඔය ඔය පොන්දරක් අයින් කරගන්න තිබුණා. ඒ අයින් කරන තරම් බුදු ජානන් සෝනක මණ්ඩේ මේ පටිච්ච සමුප්පාදයක් කරන වෙච්ච දෙයක්. ඒක ඉවිල යයි. විල යනකම් යන්නේ. අපිට උගන්ලා දෙන බුදුහාමුදුරු එහෙම නෙවෙයි ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් සර්වබලධාරී නැත්නම් සරුවඥ සරුවඥ කියන පදේ හැම වෙලාවෙම හැමදේම කරන්න පුළුවන් කියන්නේ. ඉතින් එහෙමනම් ඒතර බුදුහාමුදුරන්ට ආත්මයක් තියෙන කියලා පේනවා. බුදු දනසත් එහෙම ආත්මයක් නෑ උන්වහන්සේ වෙන දේ. පුළුවන් හරියක් තියෙනවා කරන්න පුළුවන් හරියක් ඒක මහා කර්මාවෙන් කරනවා. බැරි හරියක් කෙනෙකුට කිසියම් කෙනෙකු චෝදනා කරන්නේ නැහැ. ආයිත් වාසිය නිලන්නේ නැහැ. ඒකට යන්නේ. ඒ නිසා මේ අපි වාගේ සංසාරේ කොච්චර දෝ කෙලවරක් නැතුව කෙලස් කියවන අපට මේ දානියක් දුන්නයි කියලා සීලයක් රැක්කයි කියලා පැයක් දෙකක් භාවනා කරයි කියලා දුක් කරදරමයි කියලා හිතන්න බෑ. හොඳම දේ තමයි මේ දුක් ආදීන් අර කර්මයක් සාහවත අලුතෙන් කර්ම රැස් කරන්න එපා. අලුතෙන් සංස්කාර ඇති කරන්න එපා. අලුතෙන් චේතනා කරන්න එපා. අලුතෙන් අදිෂ්ඨාන කරන්න එපා. අලුතෙන් ප්‍රාර්ථනා කරන්න එපා. අලුතෙන් ගෙවදින්න එපා. මා මේ සඳහා කිරීම කරන දැන ගැනීමට මේ බණ චින්තාමේ වශයෙන් සාසුතමේ වශයෙන් අහලා තියෙනවා. ඒකකොට එහෙම කෙනා කරන්නේ අර වගේ යම් වෙලාවක භාවනාවේදී පිසුත්තන කවන අලුතින් ප්‍රාර්ථනා කරන්නේ මේ පිරිසිදුකමත් ලකූප ලකු ජාග්‍රහණයක්. එතන සංස්කාර දැන් නැහැ නේ චේතන නැහැ නේ මේක දිගට පවත්වා ඒක නිසා සංස්කාර වල එක අදහසක් තමයි ඒ සංස්කරණය කිරීම. දෙවෙනි අදහසක් තමයි කර්ම රැස් කරනවා සහ කර්ම කියන වචනේ. ඒ වගේම අදහසක් තමයි අපි මේ වෙනකොට කිය විදිහට මේ සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර, චිත්ත සංස්කාර කියලා තුන් ආකාරයකට ක්‍රියාත්මක ඒ ක්‍රියාත්මක වෙනකොට අපේ ශික්ෂණය, සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවලදී සීල ශික්ෂාවේදී කාය සංස්කාර, වචී සංස්කාර දෙක පිළිබඳව යම් ප්‍රමාණයකට හිතලා මතලා කරන දේවල් නොකරන්න අධිෂ්ඨාන ඊගාවට වචී සංස්කාර ටික කාය වචී සංස්කාරවලදී සීලෙත් අහු වෙන වචී සංස්කාරවල ප්‍රධානම පාලනය කිරීම සිදු වෙන සමාධි භාවනාවේදී ඊට පස්සේ චිත්ත සංස්කාර පැත්තට ගිහිල්ලා මේ වේදනා සංඥා දෙක පිළිබඳව තියෙන මේ හොල්මන තමයි ගොඩක් වෙලාට විපස්සනාට ගෝචර වෙන්නේ විපස්සනාට භාජනය වෙන්නේ. ඉතින් ඒවයේ ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යන්නේ එක සැරේ ගෙවන්න බෑ මේවා. මොකද ඒ තරම් ජවාදීකව වැඩ කරනවා. අන්න ඒක අයින් කරලා ටිකෙන් ටික නූල් ලුණු ගෙඩියක පොත්ත කලවනවා වගේ කේල් කහක් පතුරු ගහනවා වගේ අටියට ගිහලා බලනකොට තියෙනවා මේක මැද හරපද්ධතියක් නැහැ. ඒ සාරමණ්ඩයක් නැහැ. මැද තියෙන්නේ පිට පොත්තටත් වැඩිය මේ බොළඳ ලාමක මැදේ. ඉතින් සංස්කාර වල කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර දිගට යනකොට එන්නේ එන්නේ තේරෙන්න පටන් ගන්නවා මොන විදියෙන්වත් බලාපොරොත්තු තියන්න පුළුවන් මම දෙයක් නෙමෙයි මේක තියෙන්නේ වල කියන්නේ තච සංග්‍රහය තචසාර ඔක්ත විතරයි හයිය තියෙන්නේ මැදට යන්නේ නැහැ තේක ගහක පුරුෂ ගහක නම් මැදට යන්න යන්න සාරේනේ කේල් ගහක උණ ගහක පිටපොත්ත විතරයි තියෙන්නේ ඒ ටික කාගෙන ඇතුළට යන්න යන එක හිස් තියෙන්නේ අනිත් එක තමයි සංස්කාර වල තියෙන මේ පුරුදු හැබැයි පුරුතක් වශයෙන් අපි දන්නවා හැබැයි නරක දෙයක් කියලා අපි ලෝකයට දොස් කිව්වට තමන් ළඟ තියෙන හැබැයි ටික තේරුම් ගත්ත දවසක මේක නිකන් වයින් කරපු බෝනිච්චක් වගේ ඒක හරියට කියනවා නම් මීයක් දැක්කට පස්සේ කුසෙකුට ඒකට පණින්න තු ඉන්න බැරුව වගේ කාම දර්ශනයක් දකිනකොට මේක නිකන් පහුරවල නැහැටි යෝනේ මාන්නේ වඩන දෙයක් ආවට පස්සේ ඕන කෙනෙකුට ඕන දෙයක් වෙච්චාවයි කියලා තමන්ගේ මාන්නේ වඩන වැඩ කරන හැටි කරන කරන වැඩෙන් තමන්ගේ මම ආයෙ තහවුරු කරන කරන වැඩ දිහා බලනකොට අපි දෙන්නේ අතර මොනම වෙනසක් නැහැ. සියලු දෙනාම වැඩ කරන එකම එකම න්‍යාය පත්‍රයක මායාවේ කෙලෙසින්. ආවෝද කරනකොට කරනකොට නම් අඩුපාඩු වශයෙන් තේරෙනවා. නමුත් තේරෙනවා මේ අඩුපාඩු මට විතරක් නෙවෙයි. සාකච්ඡාවල තමයි හොඳටම තේරෙන්නේ. මේ සෑම කෙනෙක් ආ මේක තියෙනවා. මේක වසන් ගැව්වොත් අමාරු වෙනවා. මේක එලි කරන්න ඕනේ. එලි කරලා සංස්කාර වලට පෙන්නලා දෙන්න ඕනේ. සංස්කාර වල තියෙන මේ හීන් නූලෙන් සංසාරයට බඳින හැටි. හීන් නූලෙන් ඒ කියන අපාය දුක්ගතිය විනිපාතේ සංසාරයට බඳින දෙයක් කොත් ඒ දැකීම හරහා තමන්ගේ මෙතෙක් කල තිබුණේ දාසකත්වය, බැගෑ ගතිය අයින් වෙන්න පුළුවන්. ඒ හරහා එන ගැලවුම් මාර්ගයේ පෙන්ලා දීලා තියෙන ලස්සන මාවගේ රටපාල ස්වාමීන් වහන්සේ ඒ රටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ උඹේ කුල පාරිශුද්ධ දෙපැත්තෙන් 84000ක් ධන ධාන්‍ය සහිත ඒ පවුලට එකම කොල්ලා. කොහොමද අම්බලත් එක තාත්තත් එක විප්ලව කරලා පැවිදි වෙනවා. පැවිදුණා පැවිදි වෙන්නේ දෙන්නගේ ඉතාමත්ම අකමැත්තෙන් කොච්චර අකමැත්තද කියනවනම් ඊට පස්සේ හාමුදුරනේ දකින්නකොට බයිනවා. බුදුහාමුදුරණත් බයිනවා. ඒ තරම් අපේ හිටපු එකම දරුවක් නැති කරයි කියන. කොහමද ඒ ස්වාමීන් වහන්සේ පිටදෙන්න කියලා භාවනා කරලා රහත් වෙලා බුදුන් වදින්නේ. ආවට පස්සේ ඒ අම්මයි තාත්තා ඉන්න වීදියේ ඒ සිටිමැදුර තියෙන වීදියේ පින්න පාත යනවා. ඒ සිටිමැදුරෙන් කවදාකවත් පින්න පාත දෙන්නේ නැහැ. මොකද හේතුව සංඛ්‍යා දකින්නකොට බයිනවා. ඉතින් ඒ නිසා දොරවත් අරින්නේ මොකොත් නෑ පහු කරගෙන යනකොට පිටිපස්සේ දොරේ 16ක් අරක් වෙච්ච රොටි කෑල්ලක් විසි කරන්න පාර පයින්නවා. ඉතින් මේ මම ස්වාමීන් වහන්සේ කියන නංගියෝක විසි කරන්න යන්නේ මේක මගේ පාත්‍රයට දාපක් කියලා. ඉතින් අර 16 දාන ගමන් අතේ ලකුණු දකින්න කකුල දිහා බලනවා කකුල ලකුණු දකිනවා මේ මගේ ස්වාමී පුත්‍රයානේ කියලා යාට ඒක පාරට කියනවා. දුවන කියන අම්මට කියනවා නැත්නම් ස්වාමි දුවට කියනවා මේ අන්න අපේ ස්වාමි පුත්‍රයා පාරේ යනවා කියලා. ඒතුළු කියනවා ඔබ ඇත්තනම් කියන ඔබ දහස කරනවා මම අදම නිදහස් කරනවා කියලා විජාට ස්වාම පුරුෂයා තමන්ගේ ස්වාම පුරුෂයාට කරනවා නැත්නම් රටපාල ස්වාමීන්ගේ තාත්තට කියනවා කියලා බලන්න කියලා. බලනකොට ඒ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඈතට ගිහිල්ලා කැඩිච්ච ගේක භාග පිටියක් ගාව ඉඳගෙන අර රොටි ගාලා වළඳනවා. තාත්ත පොඩ්ඩක් ඉඳලා කියනවා යන් ගෙදර කියලා ඊට පස්සේ කියනවා බෑ අද මේ මේ ඇයි මේ මෙතන ඉඳගෙන මේ පාරක් අයින මේ කැඩිච්ච ගයක් අයින ඉඳගෙන අරණ වෙච්ච පින්නෙච්ච රොටි කැලක් කලඳන්නේ ගෙදෙට්ට ගියා නම් අපිට පුළුවන් තරම් සිටු භෝජන රජ භෝජන දෙනවා කියලා. ඊට පස්සේ රත්නවර්ග වංශන හොඳයි ඒක හරි. අද දවසේ පින්මාති වර්ගලා ඉවරයි. මම යනවා කියලා. ඊට පස්සේ තාත්තා අන්න බන්දලා කියනවා එහෙනම් අපිට හිත පින්මාතිට ආරාධනා කරන්න පුළුවන් කියලා. හොඳ එහෙම ආරාධනා කරොත් බාර ගන්නවා. ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කියනවා තමයි ස්වාමීන් වහන්සේ අට බල සංසිකතා අම්මට මෙන්න මේ වැඩක් වුණා. ඒ ආම්තුරු පින්මාති වංශලා ඉවරයි. ඒ නිසා ආයෙත් කිව්වට ආවේ නැහැ. හෙට පින්න පාතට එනවා කිය. අම්මා කියනවා හරියේ අන්තන් නැති මම වැඩේ දෙන්නම් කියලා අරන අඹු තුන් දෙනෙක් හතර දෙනෙක් කොහෙද ඉන්නවා. ඒ හතර දිනාට කියන උඹලා යම් ආකාරයකින් ඇඳගත්තු සත්පාලක වාට ආසහිතේද ඒ ආකාරයට ඇඳගන්න. ඉඳලා ඉවරලා ඇවිල්ලා හෙට ගෙදෙට්ට ගෙනලා දෙන්නම් කොහොම හරි සිවුරට වල දීපන්. ඒක නිසා අම්මගේ තාත්තගේ වැඩ දුන්නත් තාත්තා අම්මගේ බුදුලේ මේ පැත්තේ තාත්තගේ බුදුලේ මේ පැත්තේ මිනිහෙක් කුසල කොට ගහලා. හාමුදුරන්ට ආශ්‍රය බලනවා මැදි. මේ ස්වාමීන් වහන්සේ පුරුත්වාලට පින්නපාත වැඩියට පස්සේ අම්මයි තාත්තයි දැන් දාන බෙදිල්ල පැත්තක තියලා අර පරණ දූතිකාව ඇවිල්ලා ඉතින් රංගන නටන්න පටන් ගන්නවා අම්මෝ ඔච්චර තදින් භාවනා කරන්න මොකද දිවි ලෝකේ කියලා දිව්‍යංගනාව ලබා ගන්නද අපි ලස්සන නැද්ද අපි කළුද ඕන්න පටන් ගන්නවා ඒක කියනවා නංගී මම භාවනා කරන්නේ දිවි ලෝකීල දිව්‍යංගනාව බලාපොරොත්තු වෙන්නේ කියලා නංගී කියලා කතා කරනකොටම මේ පත්තිරාටම කනත් හැදිලා වැටෙනවා මම අන්තරේ ඊට පස්සේ අම්මයි තාත්තයි ඇවිල්ලා වැහුම් අරවන අර දෙපැත්තේ තියෙන වස්තු. එහා පැත්ත මෙහා පැත්ත වෙන්නේ නැති වස්තු. අටමල ස්වාමීන් කියනවා දාන බෙදෙනවා නම් බෙදන්න 12ට ඉස්සෙල්ලා මම පින්ඩ පාත කරන්නේ මම එන පින්ඩ පාත වැඩි. ආ නෑ නෑ නෑ දාන බෙදන්න කියලා විචාරට ඒ සූදානම් කරපු දාන කි බොහොම රසමසෝලින් හදලා අම්මයි තාත්තයි එක්කෙනෙක්වත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ යන ගම රටපාල ස්වාමීන් වහන්සේ කියාගෙන යනවා මුව වැද්දෙක් මුවන් අල්ලන්න උගලක් අතවල. දක්ෂ මුවෙක් තරුණ මුවෙක් ඇවිල්ලා කැම කනවා උගල ගස ගන්නට. ඒ රසමල්ලේ තියෙන හොඳ ඇමක්. ඒක ගන්නවා උගල ගස ගන්නට. අන්නේම තමයි මම මේ ගැලුන්නේ කියලා. ඒ නිසා මේ සංසාරේ තියෙන ඕනේ ඇමක් ඛණ්ඩ කිසිම බාධාවක් වෙන්නේ නැහැ. එව්වගේ නැහැ රාගේ. එව්වගේ නැහැ කාමයේ හැබැයි උගල ගසනවා. නූතනයි සංස්කාර වල තියෙන වැඩේ තියෙන මිනිස්සු ඒ තුනමේ මේ රසමසෝරු ළඟට ගියොත් කාමයේ උපදී කාම වස්තු ළඟට ගියොත් කාමයේ උපදී කාම ලෝකයකට ගියොත් කාම උපදී කියන ඒ කොයිම දෙයකවත් කාමේ නෑ ඒවට කියන්නේ කාම ගුණ කාමයේ තියෙන තමන්ගේ හිතේ ඒ නිසා ඒ කොයි එක බුද්ධ විඳත් උගුල ගසගත්තේ නැත්නම් තමන් කොක්ක වදින්නේ නෑ ඒ නිසා අපි හෙට අපි ආයෙ වැටෙන්න ගිහිල්ලා මේ පරිසරයට නෙවෙයි ඉතින් ගියාට පස්සේ අපිට මේ විදිහේ අරණ්‍යගත පරිසරයක්, ශුන්‍යකාර පරිසරයක්, දුක්ඛ මුල පරිසරයක් නේ. ඒකට යනකොට ඒකට යෑම නිසා ඒ ලෝකේ කාම ගුණය නිසා මම කාමයටපත් වෙයි කියලා කියනවනම් ඒ ගුණ ගස්ස ගන්න නැතුව යම කන හැදෙන්නේ නැති මෝඩ මොහොත් වඩපත් වෙනවා තමන තියෙන්නේ ලෝකේ කරන්න තියෙන ඕනේ වැඩක් කරන්න හැබැයි මෙතන මේ gediya පිටින් කන්න එපා. කෑවොත් කොටි. මාළියෙකුට දාන හැමේ gediya පිටින් ගිලින්නේ මාළුවා. මොකද ඊගාර එක කන්නේ ඉස්සලනේ gediya පිටින් ගිලින. ගිලපුවම ඇතුලේ කොක්ක. මාළුවා ටික ටික කාගෙන ගියොත් මොකද වෙන්නේ? ටික වෙලා කරන් අහුවෙන ඇතුලේ තියෙන යකඩ යකඩ කොක්ක. ඒක ගන්නෑ. එහෙම විවේකයක් නෑ. අපි හරියට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලදී ගන්ධ රස පහත අයින් කළ රූපයක් අල්ලනකොට අල්ලන්නේ gediya පිටින් කාලා. අපිට තේරෙන්නේ නෑ මේ වෙලාව ඕනමට ශබ්ද අහන්න පුළුවන්. මට මේ වෙලාවේ ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස බලන්න පුළුවන්. මම මේ වෙලාවේ රූපේ බැලුවේ ඇත්ත. නමුත් ඒක ඔය තරම්ම ඇලි බැලි ගන්න දෙයක් නෑ කියලා රූප වලට බව දන්නවනම් ඒකෙන් අදහස් කරන්නේ හැම කන උගුල වැසෙන. තවත් විදිහට උදාහරණ උදාහරණයක් කියනවා නම් අපි මේ ඉන්න පරිසරයේ අනන්ත අප්‍රමාණ රේඩියෝ තරංග තියෙනවා. අනන්ත අප්‍රමාණ මේ ටෙලිවිෂන් තරංග තියෙනවා. අපි මෙතන ටෙලිවිෂන් එකක් ගෙනත් තියෙනකම් මෙතන ටෙලිවිෂන් තරංග තියෙනවද නැද්ද කියලා ටෙස්ට් කරන්න බෑ. ටෙලිවිෂන් එකක් තියලා ඕන් කරුවට පස්සේ ඒ කොහෙන් හරි channel එකක් වැඩ කරනවා. සාමාන්‍ය මේ වගේ රටවල මම දන්න channels කීයක් තියෙනවද කියලා. එහෙන ගානක් channels තියෙනවා. ඉතින් අපිට එකවරකට මේ මේ ටෙලිවිෂන් එක අල්ලන්න පුළුවන් එක channel එකනේ. ගොඩාක් තරඟ තියෙනවා. channels උත් ගොඩක් තියෙනවා. එක සැරයකට එකයි ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ලංකාවේ දෙල්ලම හරියට වෙනවා. ඒ අසභ්‍ය දේවල් ටෙලිවිෂන් එකේ පෙන්නනවා කියලා පත්තරේ බැලලා ලියුම් ලියනවා. ඒක මනුස්සය ටෙලිවිෂන් එකේ මේක ගැන විතර කරනවා. ඉතින් මේ ටෙලිවිෂන් එකේ තියෙනනේ ස්විච් එක කිතින් ඔෆ් කර တဲ့ හැටි. අසභ්‍ය දේවල් මොකද බැලුවේ? අර යකයික හොඳටම බලලා අදපු මනුස්සයට බැන්න පත්තරේටත් ලියනවා. මම හරි සුද්ධවන්තයි හැදෙන ජනතාව කොහොමද බේරෙන්නේ කියලා. ඉතින් ඒ මනුස්සයාට ඕන නැත්නම් ටෙලිවිෂන් ඕෆ් කර တဲ့ හැටි. ඊට වෙන channel එකට යන්න පුළුවන්. යන්නේ අනිත් වගේ තමයි අපි මේ ලෝකෙට පනිනවා. ලෝකෙ අසභ්‍යයි කියලා, ලෝකෙ කාම දනවනවා කියලා, ලෝකෙ හැදාචාරයක් නැහැ කියලා. ඒ බණින්නේ ඕනනම් Tamanne බුදුජානක කියන්නේ මේ සංස්කාරවල තියෙන නාඩගමට ආහු ඒක ඇදගෙන යන්නේ කොහොමදක් කාමයට තමයි. මේ සංස්කාර කරන්නේ අරක වෙනුවට මේක මේක වෙනුවට ඒකට එක එකට ප්ලග් කරලා දෙන එකනේ. ඕනි දැනක ඕනකම මාරු කරන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන සතිය කරගෙන යන වේදනාවක් එනවා. අපිට ඕන ආනාපාන පැත්තට දාලා වේදනාව බලන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව පැත්තට දාලා ආනාපාන බලන්න පුළුවන් හුඟක් දක්ෂ වෙනවා. එහෙම නැත්නම් ආනාපාන තියෙද්දි වේදනාව බලන්න පුළුවන්. වේදනාව තියෙද්දි ආනාපාන බලන්න පුළුවන්. ආ වේදනාව හරහා. එතකොට පේන පටන් අර ගන්නවා ඒ හිත භාවිත මනසක් නම් වේදනාවක් ආවයි කියලා ඉසත් බඳගෙන අඬන්නව දෙයක් නැහැ. වේදනාවක් තියෙද්දි වේදනාව හරහා ආනාපාන බලතේ. ඒක තමයි ආනපන පැත්තක දාලා වේදනාව මෙනෙහි කර බලන්නත් පුළුවන්. අන්නේ දක්ෂකම් හම්බ වෙන්නේ මේ සංස්කාරවල තියෙන හැම සහ උගුල දෙක තේරුම් ගන්න. කොච්චර හැම කාවත් ප්‍රශ්නයක් නෑ උගුල ගසගන්න. ඉතින් භාවනා කරලා ඉදිරියට යනවා නම් සියා විතරයි ඇත්තටම කාම ලෝකෙට ගිහිල්ලා හිත දූෂ්‍ය කරගන්න තු ඉන්න පුළුවන් එකම කෙනා. අනිත් ඔක්කොම කාම ලෝකයේ තියෙන උගුලට අහුවෙලා ඒකත් කාලා අන්තිම කාම ලෝකයට බැනලා ඉනවා. ඒකෙන් තියෙන තියෙන හිතේ තියෙන චපල ගතිය. නිසා සංස්කාර පිළිබඳ මේ අපිට සංස්කරණය කරලා දෙන එක දිහා බලනකොට අපි ඒකේ ක්‍රියාකාරකම, ඒකේ යාන්ත්‍රණය, ඒකේ වැඩ කරන හැටි දන්නවනම් අපිට තේරුම් ගන්න වෙනවා මූල ධර්ම දෙකක්. විඥාණයට කවදාකවත් එන සංඥා තේරෙම ගන්න බෑ. ඒක වෙන දෙකයි ගන්න. ඒ ගන්නකොට සංස්කාර තමයි පැනලා ඒක තෝරන්නේ ඒක තෝරන්නේ තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට. තමන්ගේ පෞරුෂත්ව ලකුණු හැටියට පරණ කර්ම වල හැටියට. ඒක නිසා තමන්ට ඕන වුණාට සભ્ય දේ ගන්න සංස්කාර දෙන්නේ සભ્ય දේ ඒක දෙන්නේ කාමයේ වැඩි කරන මානෙ වැඩි කරන සක්කාය දිට්ඨි වැඩි කරන එක විතරයි. ඒකට බනින්න එපා සංස්කාර වලට මොකද මේ සංස්කාර හැදුවේ තමන්ම තමයි මේ කුළු සංසාරයක් පුරා. දැන් එකයි කරන්න පුළුවන් මේ සංස්කාර අපිව දාශකත්වයටපත් කරලා ඕනම අපි සබ්බ හිතක් ඇති කරන්න ගියාට සමාජිතක් ඇති කරන්න ගියාට විලිලෙච්ච නැතුව තරමට ගැලපෙන්නේ නැති කාම අරමුණක් ගෙනලා දානවා ටක් ගන්න. ද්වේෂ අරමුණක් ගෙනලා දානවා. මොහ අරමුණක් ගෙනලා දානවා. ඉතින් අපි හිතනවා මේ සංස්කාර වල තියෙන හිතුවක්කාරකම. නමුත් අපි හොඳට තේරුම් ගන්නගත්තොත් මේ සංස්කාර වල තියෙන විස්මිත ගතිය තමයි පරිසරයට අදාළ නැතුව අපි කර්ම අනුරූපව කුචර්ෂණයට එක එක දේවල් ගෙනත් දාන. මේ ගේන හැම වෙලාවෙම මේ සංස්කාර වල යාන්ත්‍රණය දැක ගන්න පුළුවන්. දැක ගන්න තරමට සතිය දිනුනා. අප්‍රමාදයේ දිනුනා. සති සම්පජඤ්ඤය තියෙනවා නම් හොඳටම තේරෙයි මේකේ ආත්මයක් නැහැ කියන්නේ. මේක කිසියම් පාලනය කරන්න පුළුවන් ගැතියක්. මේක කිසියම් නිවාසකයක් නැහැ. විදායකයක් නැහැ. පාලනය කරන්න කෙනෙක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන උපක්‍රමේ තමයි මේක හොඳට බලන්න හිටපන්. බලන්න කියලා මං කිව්වේ ඕක තමයි යෝග අනාත්මයි කියලා. මං කිව්වේ ඕක තමයි යෝග දුක පිණිස තියෙන්නේ කියලා. මං කිව්වේ ඕක තමයි යෝග පෙරලෙන සරයි කියලා. දැන් තේරෙනවා. ආහන්නේ විතර මේක කියා බලන්න බලන්න බලන්න ඉස්සරලා යෝගාවචරය මුලින් අනිච්ච දුක්ඛ අනාත්ම දැකීමම දුකක් කරගන්නවා. අනිත්‍ය බව දැකීමම දුකක් කරගන්නවා දුක දැකීමම දුකක් කරගන්නවා නාත්මව දැබී දැකීම ඉන්නනේ මට මොකක් අපාණි කරන්නයි කියලා මේක නිදර්ශනයක් පෙන්වන අටුවාචාර්යන් වහන්සේලා සමහරట్లాට ඒකේ ප්‍රමාණ පොයින්ට් එකක් තේරුමක් ගන්න පුළුවන් ආම්දෝ කෙනෙක් ඉන්න ආරාමයක් ගාවින් නැත්තම් පිළිවෙණක් ගායෙන් පන්සලක් ගායෙන් මිනිස්සෙක් කරන පාත්‍ර විකුණනවා යහාම්දුරට පාත්‍රයක් ගන්නත් ඕනේ ඒක හාම්දුරට මනසනසත කරනවා අතකරෝචි මාංශයයිලා මොකක්ද අර මැටි පාත්‍ර මිශ්‍ර දීලා තියෙන්නේ මැටි වලංකාරයක් වගේ කෙනෙක් යකඩ පාත්‍ර කියවුවො ඒකනොට දැන් හාමුදුරු පාත්‍රය තෝරන මට මේක තමයි හොඳ මේක මේ සිංහල පාත්‍රයක් මේ මේ මේ කියලා තෝරලා ඉවරලා ඒකට අරයා කියන්නේ ගාමනාස මේක නම් මෙච්චර ගාණක් කරනවා කියලා ඉතින් හාමුදුරන්ට තේරෙනවා මේක ටිකක් ගාණතර වැඩි නිසා හාමුදුරු හොඳට මේක තට්ටු කරලා බලනකොට ওই පාත්‍රය සාමාන්‍යයෙන් පුරුත්තර තැන හරියටම පුරුද්දන තැනින් උඩ පැත්තට හොඳම වාහනේ දාලා හදන යාට පැත්තේ අමු යකඩ තියෙනවා. ඉතින් මිනිස්සු තට්ටු කරන උඩ කැලලක් නෙදී ඒක පේන්නේ නිකන් මුද්ද වාහනේ බඩුවක් වගේ තමයි. හැබැයි යාට තියෙන අමු අමු යකඩ. ආතරකාරය කොයි එකත් ඔය ඔය විකාරේ පිස්සු කෙලින. කොහොමද මේ අමු යකඩේ මේකයි දෙක භාෂණ දන තියෙන බොහොම ලස්සන පෑස්ම. මේ පෑස්ම මුගක් වෙලාවට ඇයි දැන් සහිතයි. හැබැයි ඒක තෙල් ගහලා මැදලා ගත්තා පස්සේ පේන්නේ. මේ හැමෝම හොඳට තට්ටු කරලා තට්ටු කරලා බලනකොට ඊළඟ ඒකට හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ කරන්නේ ආත කඩලා හිල පෙන්නලා අත්‍රාජ කාඩගෙන දැන් අපි මෙච්චර ගාණක් කිව්වා මේ පාත්‍රයට මෙච්චර දෙන්න බෑ. මේ බත් මේ ගිහින් තියෙනවා. මේ පිළියම් කරලා ගන්න පුළුවන්. හැබැයි පාත්‍රේ ඉලක් තියෙනවා. ඒක ධර්ම සේන හොඳයි ස්වාමීන් වහන්සේ නම් මේ ගාණ්ඩ කරන්නේ. ඒ ස්ථාවරවක් හොඳට බලනවා තව ඉලක් අම්බු. අර්මජ තව ගාණ්ඩ බස්. තව ඉලක් අම්බු. ආය ගාණ්ඩ බස් වල පස්සේ ඒ දැන් ඉතින් හාමුදුරුවෝ මේ ඒ හිල් හාමුදුරන් හදා ගන්න පුළුවන්. නමුත් මේ මනුස්සයා විකුණන බඩුවේ තියෙන හොඳ උනාත් මේ නැති බව වෙන අඩු කරුවට පස්සේ අඩු කරලා වෙලා මිලදී දැන් ගන්නකෙනු එක මොකද්ද හෙට්ටු කරන වෙලාවේදී අටුවචාන් වහන්සේන මේ හිල් දැකීම හොඳ දෙයක්ද නරක දෙයක්ද සල්ලි ගවන්නේ ඉස්සරලා මේ පාත්‍රයේ හිල් දැකීම අඩු පාඩු දැකීම හොඳ දෙයක්ද නරක දෙයක්ද මිලි ගවන්නේ ඉස්සරලා වාසිනේ නිසා මේ සංසාරේ අපිට දෙන මේ පාත්‍රේ අපි මේක gediya පිටින් බලන්නත් ඉස්සලා හැලිලා ගත්තොත් මාසේ පච්චත්තාප වෙන්නේ අනේ ගෙවන්න ඉස්සෙල්ලා මේක පුදුම් බැලුවා නම් හොඳයි කියලා. කාමයේ ස්වરૂපය තමයි දකින්නකොටම අල්ල බදාගන්නේ. කාද මොකන්ද බදාගත්තා වගේ. ඒ කියන්නේ අර මේකේ අනිත්‍ය බල බල ඉන්න වෙලාවක් නෑ. දුක බල බල ඉන්න වෙලාවක් නෑ. අනාත්ම වරණ. ඒකෝට චල්ලි කියවපු ගමන් විකුණුවට පස්සේ ආයෙ බටු ආගන්නේ. ඊට පස්සේ දුක අනිත්‍ය තමන්ගේ account එකට වැටෙනවා. බුදුසෙන් කියන්නේ පොඩ්ඩක් ඉවසපන්. උඹලා හම්බ කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඔය හැම එකෙම හිල් තුනක් තියෙනවා. මේ හිල් බලන්න තරම් ඉවසනවා නම් ඔච්චර වහලා ගන්න දෙයක් නෑ. ඔය ගත්තා කියලා ඔච්චර ආඩම්බර වෙන්න දෙයක් නෑ. මොකද මේ බඩුව එච්චර වටින එකක් නෙමෙයි. මෙන්න මේ විදිහට බලන එකට අපි කියනවා ඉවසිල්ල තියෙනවා කියලා. විපස්සනා කරනවායි කියලා. එහෙම නැත්නම් එකසේ බලපු එක හත් සැරේ බලනවායි. ආස්වාස් ප්‍රසවාසය අපේ තියෙන ලොකුම වස්තුවක් තමයි පණ රකින්නේ ඕකේ. ඔක දිහා ලක්ෂ වාරයක් බලන්න එක දිගට යන ආස්වාස් ප්‍රසවාසය ඇතුලේ කොච්චර පුංචි පුංචි ආස්වාස තියෙනවද? කුංචි කුංචි ආස්වාස් ප්‍රසවාස හැම එකක් අතර මැදම හිලක් තියෙනවා. අතරමැද හැමතැනම ගැප් එකක් තියෙනවා. හරියට ආස්වාස් ප්‍රසවාස දෙක අතර ගැප් එකක් වගේ. නමුත් බැලුව බැලමට ආස්වාස් ප්‍රසවාස දෙක අතරවත් ගැප් එකක් පේන්නේ නැහැ භාවනා නොකරන එක. භාවනා කරන එකට පේනවා ආස්වාසේ 100%ක් නැතලා ප්‍රසවාසයේ ඉන්නේ. පුදුම පුංචි ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක අපිට තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ ආස්වාසයක් බලනකොට ඒක ඇතුලේ ආස්වාස ආකාශයක් තියෙනවා. මේක මේ ඝණයක් මෙතන තියෙන්නේ. ඒ වෙනත්නම් මෙතන තියෙන්නේ සන්තතියක්. මේ සන්තතිය කඩලා බැලුවොත් මේ හැම තැනම උරුක්, හැම තැනම හිලි, හැම තැනම ගැප් තියෙනවා. මෙවැනි මේ ගැප් තියෙන ආස්වාසයක් අල්ලගෙන නේද මේ ජීවිතේ පවත්තන්නේ මේක කොච්චර තනාග තියෙන පිළිවිදුවක් වගේද කියලා තේරුනොත් තේරුම් ගත්තොත් ඒක තමයි මේ මනුස්සයාට ආස්වාසයෙන් ගන්න පුළුවන් ලොකුම ලාභය අවුරුදු 120ක් ජීවත් වුණා ආස්වාසය භාවනා කරලා බලලා නැත්තම් ඒ මුළු ජීවිතේම කහගන්න ඒ ඒ ලැබපු මනුස්සකමින්වත් ලැබිච්ච ආස්වාද ප්‍රසෙසින් උත්තර ගන්න ඒක අර අමරිකාවේ ඉන්න මිනිස්සු කියනවා මචං හින්දු ආගමේ තමයි ඒගොල්ලෝ ගුණ කතා කරන බුද්ධහමට ඉච්චර ඇදලා කතා කරන්නේ. නමුත් එයා කතා කරලා තියෙනවා හින්දු ආගමේ විදියට මනුෂ්‍යෙක් උපදිනකොට ආවුස තීන්දුවල අලු වෙන්නේ. ඒක අපිත් කියලා දෙනවා ඒ ගිනාවු ආවුස ඔච්චර කියලා අපි කතා කරන්නේ. ඒ ආවුස තීන්දුව කරන්නේ හුස්ම ගන්නට. අවුරුදු 100ක් ඉන්නවා නම් ඔබට කෝටි 13ක් හුස්ම හම්බ වෙනවා කියලා account balance එක ලියනවලු එනකොටම යමරජු. ඒ හම්බ වෙච්ච කෝටි 13 ඉතාම විවේකීව හිමීට ගත කරොත් අවුරුදු 100 120ක් උනත් ඉන්න පුළුවන්. නමුත් ටෙන්ෂන් එක වැඩි වෙලා ආනසික ආතේලා හාස් හොස් කාලා තියන්න පටන් අරගත්තොත් අවුරුදු 100ක ආසුවේ මැරලා යනවා. අර හුස්ම ගත කරන බොහොම ධර වැඩි. කාර්යබහුල ජීවිතය කියලා කියන්නේ හුස්ම ගන්න ගණන් අරගෙන නෙවෙයි ජීවත් වෙන්නේ මේක. ඉංජිනේරු රේස් කරා වගේ දුර. ඉතින් මේ 60 80 මැරලා යනවා. මැරෙන වෙලාවේදී කියනවා අයියෝ තවට හුස්ම දෙකක් දෙන්න මට තව එක දවසක් දෙන්න අඩු ගන්න මේ වයිෆ්ට චෙක් එක අස්සම් කරලා දීලා එනකම් පොඩ්ඩක් ඉන්න කියලා කරනවා අපි අන්තිම වෙලාවේ ඉල්ලනවා නමුත් ජීවත් වෙද්දී ඒකල කියනවා ජීවත් වෙන එකෙක් තාම දන්නේ නැති රූපේ කෝටි කීයක් වියදම් කරලා තියෙනවා තව කෝටි කීයක් අතේ තියෙනවද කියන කෝටි ගාණක්වත් කියන්න දන්නේ නැහැ මොකද ඒකෙ නෙමෙයි අපේ හිත තියෙන්නේ බැංක් එකේ කීයක් තියෙනවද ලාභ සත්කාර කොච්චරක් තියෙනවද ඉතින් අපි අන්තිම චිත්තක්ෂණේ පුළුවන් තරම් උත්සාහ කරනවා තාව පොඩ්ඩක් පණ රැක ගන්න මොකද ඉන්නකම් සම්පූර්ණ අප්‍රමාණ ප්‍රමාණ තන්නේ කර අසතිය ගත කරන නිසා හොඳට විස්තර සහිතව බැලුවොත් එන හැම හැම හුස්මකටම කොච්චර අවධානය යොමු කරන්න ඕනද ඒ විතර නෙවෙයි හුස්ම ඇතුලේ අනන්ත අප්‍රමාණ ධාතු මනසිකාරය එහෙම නැත්නම් ඒ ඇතුලේ පුංචි පුංචි හුස්ම ඒ හැම එකක්ම දිහා බැලුවොත් පුදුමාකාර පුරුද්දලා කූට්ටු කරලා සංස්කරණය කරලා හදලා තියෙනවා. අන්නේම දකින්න කෙනාට ජීවිතය කියන්නේ කොච්චර මේ වෙනස් වෙන සුළු කැනර බින්දු සුදු පහුර දෙයක්ද කියලා තේරුම් ගත්තොත් මරණය පිළිබඳ එච්චරම බයක් වෙන්න දෙයක් නෑ. මේ එන්නේ ඉස්සෙල්ලා මම මෙල්බර්න් වල ඉන්නකොට වෙන්නේ. එකෙක් ඊමේල් එකක් එවලා තිබුණා අවුරුදු 104ක් ඉන්න මිනිස්සෙක් හොඳට හයියත් තියෙන මිනිස්සෙක් කතා කරලා කියනවා එයා කියන අවුරුදු 10 ගෙච්චට 20 විතර 30 වෙන හැටි දැන් නම් ඉතින් 104 වුණාට පස්සේ ඉතින් අම්මා තරම දුකක් තමයි තියෙන්නේ කියලා. අන්තිමට කතා කරලා කියනවා මම උඹලට එකයි කියන්නේ මේ ජීවිතයේදී ඉලක්කම් ගැන ගණන් ගන්න එපා අවුරුදු ගාන ගණන් ගන්න එපා බ්ලඩ් ප්‍රෙෂර් ගාන බලන්න යන්න එපා සුගර් ලෙවල් එක බලන්න යන්න එපා මොනම දෙයක්වත් බලන්න යන්න එපා ඒක දොස්තර බලාගත්තා. ඔබ බලනවා නම් බලපන් හුස්ම දිහා. එච්චරයි බලන්න ඕනේ. ඒකල මිනිහේ කටේ අත දානවත් නම් මිනිහා කියනවා හුස්මෙත් ගෙවෙන තැන බලන්න. ඇමරිකන් කාර්යය. උඹට තියෙන එකම දේ පරිස්සමෙන් පාවිච්චි කරන්න තියෙන්නේ හුස්ම විතරයි. ඒක තමයි අපි ගණන්ම ගන්න නැති එක. ඒකෙත් ගෙවෙන තැන බලන්න. අවුරුදු 104ක් ඉඳලා මිනිස්සු කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක නියම කියන්නේ මේ හුස්මේ නිරෝධය බලන්නේ කියලා. ආස්වාසේ නිරෝධය බලන්න ප්‍රස්වාසේ නිරෝධය බලන්න ආනේ මුල බලන්න ගියොත් පැනලා අල්ලගන්න මුල බලන්න ගිය ගමන් අපි බදලා අල්ලන්න ගතිය තමයි තියෙන්නේ නමුත් ඕනෙම දෙයක ගෙවෙන් දන්න පොඩ්ඩක් බලන්න ඔය කියන කන්නාවෙ ඉන්නේ ගෙවෙන් දන්න බලනකොට මාන්නයක් එන්නේ නැහැ ගෙවෙන් දන්න බලනකොට මම ආයයක් එන්නේ නැහැ ඒ නිසා අපි භාවනා කරනකොට කරනකොට මේ මුල බලලා මුල් පටන් ගන්න දවසේ මුළුගල් තියෙන දවසේ කතා දෙයක් බඳින දවසේ ඔය තියෙන සිලිලාරේ කෝ ඔදික්ක දාන දවසේ. අද ඉලක්කම් වලින් පෙන්නනවා. ලෝකයේ අද එක දවසක කතාද ගන්න වැඩිලු දික්ක සන්නඳු ගන්න. ඔය කතාද බඳිනකොට තියෙන ප්‍රේමේ කෝ ඔය ටික දවසක් කරනවා. බඳින දවස මොන තරම් අපි පාටි දානවද එන්නේ කියලා දික්ක දාන දවසේ කාටවත් කියනවා. ඒක දිහා පොඩ්ඩක් බලන්න. ඕනම දෙයක් අන්නේක බලන්නේ නැති වෙන්න හදපු අවිද්‍යාවත් තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ මේ වෙළඳ ව්‍යාපාරයේ මේ තින ජීුණුවේ සම්මත සමාජයේ සමාජ ක්‍රම සියරගෙම තියෙන එන්නකොටම අල්ලා බදා ගන්න. මට මතකයි මම ඉස්සෙල්ලාම ඇමරිකාව යන දවසේ මේ යන දවසක ඉස්සෙල්ලාම මේ iPad එක ගිහිල්ලා ඇමරිකන් කාලෝ රෑ 33 බුද්ධියකට හිටියා කියන පොලිමේ ඉස්සෙල්ලාම එන iPad එක ගන්න. හදපු කොම්පැනි කාර්යය කියනවා එහෙට හරි දැන් එක හොඳ එක දැන්ම හදිසියෙන් ඉපයි කියලා. අනේ මුන් රැතිස්සේ ඉන්නෝගේ ඉල පොලිමේ iPad එක එනකොටම ගන්න. ඉතින් ඒවනේ අපි පිටිපස්ස ගෙනියන්නේ. අපිත් මේක සංස්කරණය කරන්න අපි පුරුදු ওই තාලෙට. ඌ ඉවසිල්ල ශක්තිය පොඩ්ඩක් උඹ බලලා ඔය iPad නැතුවට ඔච්චර කාලෙ ජීවත් වුනේ. එහෙනම් මුල් එකම කන්න ඕන කමක් නැහැ නේ. ආන්නේ විදිහට මේක පොඩ්ඩක් හරි ඉවසීමක් ගැන කතා කරොත් ඒ මනුස්සයා කෝපි කාලේ මනුස්සයෙක් ගල්පෙන මනුස්සයෙක් යාගේ බණ අරිනේ. අර ඉස්සල පැනලා යන එක තමයි තියෙන්නේ මේ ඔක්කොම සංස්කාරවල තියෙන ආහාර ගතියක් කියලා දන්නවනම් මේ පහදින්නේ කාටද කියලා දන්නවනම් ඒ මනුස්සයා භාවනාවකදී යම් අවස්ථාවක හිත පිරිසිදු වෙලා විවේක වෙලා විස්රාම වෙලා උදකලා වෙච්ච වෙලාවක අනේ මගේ හිතට කිසිම ප්‍රාර්ථනාවක් නොවේවා මගේ හිතට කිසිම අදිෂ්ඨානයක් නොවේවා මගේ හිතට කිසිම වර්තමාන චිත්තක්ෂණේ නොයික්මවා කියලා කල්පනා කරනවා නම් ඒක හරියට තේරුම් ගත්තා නම් ඒක තමයි ශික්ෂණයේ ඉන්ද්‍රිය দমনයේ බයලජ්ජාවේ තියෙන අන්තිම කෙලවර එහෙනම් මේ මනුස්සයා ගෙදර ගිය දවසක උනත් වෙන සම්බන්ධකම පවත්වනකොටත් මොනම දෙයක්වත් අලුතින් පටන් අරගන්න ඉක්මන් වෙන්නේ. තමන් විතර පැමිණෙන ඕන දෙයකට සතුටින් බාර ගන්නවා. ඒකෙන් ගා ගන්න නැතුව, අවු කර ගන්න නැතුව, වරද්ද ගන්න නැතුව ඉන්න කටයුතු කරන මිසක් මොනම දෙයක්වත් ආරම්භ කරන්න යන්නේ මොකද ආරම්භ කරන හැම දෙයක්ම දුකක්. ලෝකේ පහළ වෙන තරම් පහළ වෙන්නේ දුක් නම් මොකටද ආරම්භ කරන්නේ? නමුත් එහෙම කියලා කරාරිනකොට මේ තමන් කරා පැමිණෙන මොන අභියෝගයක් ආවද මොන ආරාධනාවක් ආවද ඒක සලකලා බලලා කළ යුත්තක් කරනවා. මෙන්න මේ දෙක පරියන්කේ ඉන්නකොට මේ විදිහට අහකන නැයි ඔඩොක් විදා ගන්න නැතුව කිචු මුදු ගියාට පස්සේ ජීවිතයේ ඉදිරිපත් වෙන දේවල් වලට මුහුණ දෙනවා මිසක් අලුතෙන් මේ කරන්න හදන දේවල් කරන්නේ නැත්නම් තව එකක් මම කියන්න ඒකට ඔයගොල්ලෝ තරහ වෙනවා මේ අනුන්ට උදව් කරනවා කියන වැඩේට යන්න එපා. අනුන්ට උදව් කරන තමන්ට උදව් කරගෙන ඉන්න බෑ. කවුරුර උදව්වක් ඉල්ලුව 100 200 දෙන්න. අනුන්ට උදව් කරනවා කියලා කියන්නේ තමන්ගේ ප්‍රශ්නින් පැනියම. තම වර්තමාන මොහොතේ ඉන්න බැරි කෙනා තමයි අනුන්ට උදව් කරන්නේ. ඒ නිසා භාවනා යෝගාවචර හිතා ගන්න ඕනේ මේ ලැජ්ජිත මනුස්සාත්ම කරන තේ ලොකම උදව්ව තමයි තමන්ට යනුන්ට බව නොකර ඉන්න. ඒ එරම මහා වර්තමාන මොහොතේ එළව වාසය කරන්න ඒක තමයි ලෝකයට කරන් දෙන ලොකම උදව්ව. මේ උදව් කරන්න හදනවා කියලා කරන්නෙම වර්තමාන චිත්තක්ෂණය පන්නනවා. මම අයිය වෙන්න මට පුළුවන් ඌට බෑ කියන මේ දෙක ඇති කරගත්ත ගමන් පුදුමාකාර මානකාරකයක් වෙනවා. මොකද මම ඉවර කරන්න ඉතලා පැහැදිලිවම දාණයෙන් කියනවා කවුරු වෙලා උදව්වක් ඉල්ලුවොත් කදාකවත් පුළුවන්කම තියෙනවා බෑ කියන්නේ. හැකියාවක් තියෙනවා නම් නෑ කියන්න එපා. උදව් කරන්න. නැත්තම් මම උදෙන්ද දවසේ මටත් නෑ බෑ දෙක තමයි අහන්න වෙන්නේ. ඉතින් කවුරුද ඇවිල්ලා ඉල්ලීමක් කළොත් ඒක කරන කිසිම විලාක පටන් ගන්න කරන්න යන්න බෑ. මොකද අපිට මේ තියෙන වැටිකවත් කරගන්න වෙලාවක්. ඒ නිසා ගෙදර ගියාට පස්සේ එන මහා එදිනදා සමාජික ප්‍රශ්න නැත්නම් භාවනා කරන්න ගියාට පස්සේ කමඨාන් සුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ කියන මේ ප්‍රශ්න ඔක්කොම දැනගන්න තියෙන්නේ. පිරිසිදු කරගත්තට පස්සේ චිත්ත සම්පතිය චිත්ත ප්‍රවෘතිය අලුතින් ප්‍රාර්ථනා යතිනු කරන්න අදිෂ්ඨාන කරන්න අභිනිවේෂණය කරන්න ගෙවදින්නට නොවදින්නට යම් කිසි එක තීරුම් අරගත්තා. ඒ හරහා තමයි මේ විඥාණයට ලැබෙන ආහාර විඥාණයට ලැබෙන පොපර අයින් කරලා අපචිතිත බවට පත් කරන්නේ. නැත්නම් සංස්කාර හැම වෙලාවෙම මේ අවස්ථාවේ වාසිය ගන්නවා. දුරට මතක තියාගන්න ඕනේ සංස්කාර වලට සම්පූර්ණ පොර ලැබෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව තියෙනකන් තමයි සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ. කවදා හෝ අවිද්‍යාව ගිය දවසේ සංස්කරණය කිරීමක් ඉන්නේ. තියෙන දේ බාර ගන්න. සංස්කරණය කියන්නේම තියෙන දේ බාර ගන්න කැමති නැහැ. වෙනස් කරන්න. ඒ වෙනස් කරන්න හදන්නේම ද්වේෂයකින්. කැමැත්තකින්. නුසුස්නා ගතිය. ඉතින්දී ඒ ඇතිකරනදී අනිවාර්යයෙන්ම නුසුස්නා ගතියක් ඇති කරනවා. ඒ නිසා ලද දෙයින් සතුට වෙන ගතිය. ලද යම් දෙයකින් සතුට වෙන ගතිය. ඒ වගේම ලදයන් දීකින් සතුට වෙලා සතුට මේ ಗುಣ කතා කරන ගතිය තියෙනවා සංස්කරණය කරනවා වෙනුවට මේ තියෙන වාතාවරණය වෙනස් කරනවා වෙනුවට මේ වාතාවරණයට මම හැඩ ගැහෙන්නේ කොහොමද කියන එක තමයි යෝගාචරයේදී එක්කම යුතුය. මට ඕන විදිහට පරිසරය හදන්න හදනවා කියලා කියන්නේ මේ කටු තියනවා කියලා පොළොව පුරාවට හංගලන්න හදනවා. ඉතින් මේක ඕනම වෙලේ තමයි Taman දෙරපු දෙයක් තමයි. එතකොට ලෝක කටයුතු කරන කමන්නේ. ඒ වගේ බුදුජානනාච මේ දීලා තියෙන එකේ සංස්කාරය තම ගැඹුරුයි. ප්‍රතිසම්පදේ ගැඹුරුයි. නමුත් සර්වඥාන්සේ කියන්නේ දේශනා කරන්නේ මේක යාන්ත්‍රණය දැනගත්තා නම් අපිට මේ හම්බෙලා තියෙන අඳුම කරුණු ටික හොඳටම ඇති ගැටේ ලියා ගන්න. නමුත් අපි ඒක අසරගත පද කර ගන්න වෙනුවට ඒ ලියා ගන්න නම් එම කෑවට ප්‍රශ්නයක් නෑ උගුල ගැසගන්න. අන්න ඒකට තමයි ප්‍රවේශම් වෙනවා නම් ඒක වෙන පැත්තකින් කියනවා නම් අවුණු කිරීමට වග බලා ගන්නවා නම් උපදීම කුසලයේ සිද්ධ වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම වැඩක් කරනකොට තව කාටට හිංසාවක් කරදරයක් වෙන දෙයක් වෙනවා නම් බුදුසසුනකට ලැජ්ජ වෙන්න ඕනේ. බුදුසසුන පසුබාන්න ඕනේ. මේ දේවල් මගේ නොවේවා කියලා කටයුතු කරන ගත්තොත් එකක් තමයි එවැනි මානසිකත්වයක් තියෙන එකනට පරියන්කල ගියාට පස්සේ ඕම ලේසි මත් මේ තමයි පිච්චිගතිය සතුටු වෙලා ඇති කරගන්න. එතකොට එදිනදා ජීවිතේ ගා කවුල් සහගතයකින් භාවනා කරන්න ගියොත් හරියට හරියන්නේ නැහැ. ඒකම පරියක්කේදී මේ බණ තේරුම් ගන්න කටයුතු කරොත් එදින්ද කටයුතුදී අලුත් කර්ම රැස් නොකරනද සංස්කරණය නොකරන තේරුම් අරගත්තොත් තමන්න පුළුවන් වෙනවා මේ විසම ලෝකේ සමහිත පාත. එනනම් මේ අෂ්ටලෝක ධර්ම මෙච්චර අපිට පෙළද්දී ඒක මැදමාවත නොසැලෙන තැනට යන්න මේ ක්‍රියාකාරකම මොකද්ද මම කරන්න ඕනේ කියලා මොකද්ද කරන්න ඕනේ මොනවද නොකර ඉන්න එක තමයි මොනවා කරන්න ගියත් වෙන්නේ මොකද්ද සංස්කාර රැස් නොකර ඉන්න බෑ එක එක නැල එක එක දේවල් කියනවානේ ආරාධනා කරනවානේ එව්වට උදව් එව්ව කරනවා නමුත් අලුතෙන් කරන්න යන්නේ මොකද සබ්බේ සංඛාරා දුක්ඛ කරන්න හදන හදඟලන ඔය හැම දෙයකම දුක එනවා නම් වෙච්ච පව් ගෙවිච්චවයි අලුතෙන් කර්ම රැස්න කරගෙන ජීවිතමයි විපස්සනා යෝගාවචරගේ මූලික ජීවිත දර්ශනය වෙන්නේ. ඉතින් ඒක ලේසි නෑ. මොකද හේතුව මේ අපි තත්ත්වගත වෙලා තියෙන්නේ. ආරෝපිත තත්ත්වගත වෙලා තියෙන නිසා අපි පුළුවන් තරම් වැඩ පෙන්වන්න ඕනේ. අන්න ඒක වෙනුවට තපස යෝගාවචරකතිය සතිය අප්‍රමාදයේ දිනු කරන පටන් අරගත්තොත් අපිට මේ ලැබිච්ච අවස්ථාවට වැඩිය හොඳ අවස්ථාවක් ආය සංසාරේ කවම කවදාකවත් ලැබෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කත් මේ මේ අභියෝගය ඔච්චරම තමයි. ඒ නිසා අද බැරි නම් බෑ. ඒ නිසා අපිට මේක අද ලැබිලා තියෙන අවස්ථාව වටිනා දෙයක්. ඒකට අවශ්‍යතාව දුකටම ටිකක් ලැබිලා තියෙනවා. මේ ක්ෂණ සම්පත්තිය තුම ගන්න නැතුව අවස්ථාව පන්න ගන්න නැතුව මේ ශක්ති ප්‍රමාණයට මේ කරුණ ඉගෙන ගැනීම සඳහා දැන ගැනීම සඳහා නැත්නම් ඇත්ත ඇති හැටි දැන ගැනීම සඳහා අපි මේ සියලු ප්‍රයත්නයන් යෙදේවා ඒ සඳහා මේ සියලු ධර්ම දේශනාවන් මේ භාවනා වැඩමුළු හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාවත් මේ ධර්ම දේශනා මාලාවේ නිමාව සටහන් කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා I will take little time to give a briefing about the uh, talk but I already delivered. Uh, today is the summing up or the, the last talk in the series. So I quoted the very beginning of the particular sutta whereby the Buddha is uh, indicating and hinting to Venerable Ananda uh, or oh, Ananda this uh, dependent origination is very profound and it seems, appears very profound and that is a fact and therefore, uh, those who do not understand it, those who uh, not really realize it, they become completely entangled internally and externally and they never can see through it so that they will never um, go beyond this uh, the, um, uh, rebirth and the death and the, the uh, perpetuation. So if someone, if is to uh, go through it and sort it out, he or she has to understand this dependent origination and that is the crux of the teaching. So, so far we managed to uh, see through the talks uh, the relationship between the feeling and the, the contact and the, how the uh, name and the form condition to the contact and how the consciousness is conditioned to the uh, cause and effect, form and the name, and this reciprocality. So in this presentation, usually uh, in this presentation you don't have this uh, traditional 12 stages uh, this in this particular sutta it is highlighting only nine but of course, in the traditional presentation, avijja paccha sankhara, sankhara paccha vijnana, vijnana they are the, the consciousness is conditioned by the ignorance and the mental formations or mental um, volition. And uh, so I took little time to take these two missing links in order to compare it with this particular sutta with the traditional presentation. So they are the importance of this fabrication or mental formation or volition come into being and this mental fabrication or volition or uh, mental formation are the cause for the consciousness. So therefore, uh, philosophically, it says at a given time, the consciousness have so much of sensuous impeachments. For example, through the eye, you can have visual objects through your sensitive ear, you can have sounds, and the nose, open the doors to the smells, and the tongue to the taste, and the bodily contact to the uh, external uh, contacts. Uh, therefore, at a time, the, the consciousness have all the five, where it's a, uh, there's a rule of thumb contact, sorry, the consciousness can entertain only one at a time, one donkey at a time. So therefore someone should be there to filter out of these five sensory impingements which is giving more, the highest sensuous pleasure, highest conceit, highest egoistic idea. So therefore the consciousness is the one take this contract and it out of this all five, select one thing which is going to give the most the desire, conceit, and the egoistic idea, that is the one of the vijnana. And only by observing this partial impingement, vijnana claims, I know everything. But definitely vijnana knows only one-fifth of the phenomena. If you wish to see the whole phenomena, you have to understand the function of the filtering process of this consciousness, the volition, and the volitional activities are, uh, they are the culprit. So, in meditation what we do is, understand these volitional activities uh, in intentional and non-intentional. In our discipline, moral discipline, concentration discipline and the wisdom discipline, what we are um, dealing with is the conscious physical activities, conscious verbal activities and conscious mental activities. So that is what gradually explained in the Anapanasati sutra. When and where you control that conscious activities, still you have to face with unconscious physical activities, unconscious mental activities, unconscious verbal activities. So the day you see them, you will see they are working according to their agenda, never for your well-being. And that is the point you can understand they are not governable. That is what the Buddha says, it is not worth claiming this as self. So those who are not mixed, not sorted them out and control the the conscious physical, verbal and mental activities, they tend to think, I can control myself, I can control my body, verb and verbal and all the kind of things. So they hesitate to accept this non-governability. But whenever you control it, you are going to more and more this uh, uncon uncon unconscious they are uh, happening due to your past habits, your likings and disliking, your personality traits. So ultimately, they are the criterion upon which the selection happen. So they have no assurance your likings and disliking, likings and disliking going to lead to your well-being. Your personality traits are leading to well-being. Uh, your karmic forces leading for your well-being. Uh, therefore, the Buddha says, even if your wish is fulfilled, it has no, in this area, the liberation is not there. It is always maximizing your sensuous desire, the conceit and the egoistic idea. So therefore, you have to understand this trap. The moment you understand, you master the mental activities, and slowly, slowly you can uh, you can gain, gain some maneuverability or controllability or steering power uh, not to believe so much of your likings and dislikings not to believe your personality traits, not to believe your past karma. Instead, be ready for the next moment as and when it happens, completely fresh, completely be choices awareness, and ultimately, slowly, slowly, these uh, volitional activities will be dwindled off. They will be invalid. And that is how you can be rejuvenate yourself to the next moment. Otherwise, they all, each and every fresh moment is conditioned by these volitions, by these fabrications. And uh, unless otherwise you are well instructed and meditated, you be happy and proud about your own likings and dislikings your own personality, your own karmic process. But the Buddha says they are never promising you the well-being. The well-being you will understand when and where you understand the malice nature of this uh, fabrication. And that is the way the Vipassana is going to give the answer. So therefore you have to be prepared for the next moment completely fresh, without conditioning, without letting your likings and disliking into color or defile the stream of consciousness. Your personality traits, uh, your karmic process to defile it, even if it is defiling, recognize as and, as and when it happens. That is how you can understand this phenomena by itself is so transient, so beyond control. If such a situation, if you are going to claim as me, claim as mine, claim as myself, you are destined to suffer. So disclaim it, dissolve it. What is happening is due to the volition and the function of the volition. Once you understand, you are not only understanding your own personal private mind, you understand the human mind. So you can understand why these people are chasing so much of behind these sensuous and sexual things. Why these people are chasing so much on this gain, fame and all the kind of thing and conceit and why people are self-centered. And through your classic example, your own example, you can deduce, you can rationalize what is happening and ultimately you feel that so much of knowledge is not introvert; extrovert, it is available in the introvert. So more and more you meditate inside meditation, you go inwardly, that is why I call insight meditation, not outside meditation. But except the inside meditation, all the other traditions are putting you outside. Extrovert, so it's utter waste of time, unless otherwise you don't know how to compare it. The most lacking link, missing link is insight, so get as much as possible time uh, to get this first-hand experience, under the nose experience, and then naturally the compulsion can happen. So it is applicable to sitting meditation as well as in the day-to-day -day activities. So you can't do it in overnight. You can't do it, do it by one listening to one door. So you have to understand that condition happened through aeons of time. So unconditioning, de-learning, deconditioning has to happen in a very graceful manner you can't accelerate it. So give the maximum condition to understand this conditioning and that understanding conditioning itself is the, the liberation and uh, you can't uh, get help from the others. You can't do it while you are in trouble. So therefore you have to have already prepared tools before you fall into trouble and that is the highest benefit to highest well-being uh, towards oneself one can do. So therefore the Buddha, he says the efficient people, those who have self-sympathy and well-being, they take enough time to understand what is happening in an each and every phenomena. That is what we call in the, in the cuts of the teaching, be diligent, be mindful. So my way of presenting is be mindful and mind your business. So with that remark, I am uh, summing up the uh, translation. Thank you very much for listening. මේ අපි ධර්ම දේශනා මාලා සමාප්තියේ uh, මේ වැඩ පිළිවෙල ඒ තාක්ෂණික සාර්ථක කරගෙන යාමට උදව් කරපු පෙරිනුපිනේ සංවිධානය කරපු චිරු දිනාටම අපි අනුමෝදනා හිතින් මුදිතා හිතින් තිබගනෝ ඒ වගේම සියලුම ඥාති වර්ගයා ජීවත් වෙන හෝ මිය පරලෝකීය මිය ආත්මීදී හෝ පෙර ආත්මෝදයට සම්බන්ධ වෙච්චි යම් කිසි කෙනෙක් මේ වෙලේ බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දෙනාම පිළිතේ ඉඳලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නාසේ ඉන්නා තැනක සිට මේ පිංග නෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු. අපි අපිටත් මේ ආයාසයෙන් රැස් කර ගන්න ලද සියලු සුතුමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාව ඥාන හරහා ඒ ඇත්ත ඇති ඇති දැක් ගන්නා මේ ගමනට ඒ පරමාර්ථයට ඒ පරමාර්ථය ඍජු කර ගැනීමට මේ කුසලයත් අප අපට අප අපට අපටත් එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරය අපි ඊත්තාවතා ආදී ගාථා සජයනා කිරීමෙන් සම්ප්‍රදාන කුලව ඒ කටයුත්ත නිම කරනවා.